පිළිවෙල ගල්පික සම්බෝධ සමිතියේ ආරාධනයේ පරිදි ඒදීම් බුදුදාස මහත්මයා විසින් පවත්වාගෙන කතා පරිදි අද විශේෂ කතාවක් පවත්වන නිර්වාණය මාතෘකාව. එම කතාව පවත්වන දෙපළ සමාජාති ගෞරවයෙන් ආරාධනය කරනවා. මේ පිළිතුරට මතක ඇති අප ප්‍රතිපත්තාන සූත්‍රය මාතෘකා කරගෙන කතා පෙළ ආරම්භ කරන දිනේම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපත්තාණය ඒකායන මාර්ගයේ වශයෙන් වදාළා. ඒ තුනක් සඳහා වූ ඒකායන මාර්ගයේ තියෙන සක්කාන විසුද්ධියා ලෝක පරිත්‍යාග සම්පතික්‍රමාය දුක්ඛ දෝමනස්සාන කඩමාය ඥායස්ස පිළමාය නිබ්බාන සත්‍ය ක්‍රියාව එන නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද අවස්නා ඒකායන මාර්ගයේ එකම මාර්ගයේ එතන ස්පර්ශාන්‍ය ප්‍රජානවාන් වදා ඒ නිකාම වන්නට ඇති සියදාස දීර්ඝවන්ත මහත්මාත්‍ය වමනාවක් ඇති වුණා අපලවා නිර්වාණය පිළිබඳව නිර්වාණය මාත්‍රිකා කොට දේශනයක් පවත්වනවා. ඒ නිවන මාත්‍රිකා කොට පවත්වා තිබෙන දේශනාවක් අසලා මඟට ඇදී ඒ අර්ථයේ මහත්මා පහළ වෙනවා. ඒ ආගමිකයන් තමන් සදාන තමන් දීපදින තමන් පිළිගන්නා ආගම ඇතෙහිදී ඒ අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන යම් පරමාර්ථයක් දෙනවා. අන්න ඒ පරමාර්ථය කවර ආගමකේ වුවත් කලින්ම දැනගත යුතු තිබෙනවා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කෙසේ වෙතත් ධර්ම කෝරු විස්තරයක් දැන ගැනීම අවශ්‍යයි. තමන් බලාපොරොත්තු වෙන ඒ අර්ථය කෙලවම් දැන ගැනීම අවශ්‍ය වූ බුද්ධාගම අදහන්නම් දෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ තම ශාස්ත්‍රීය වහන්සේ ඇතුළත පිළිගන්නා ඒ උන්වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදීමේ බලාපොරොත්තු වන මහත් අර්ථය නම් අන් කිසිවක් නොවේ නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒ නිසා නිවන පිළිබඳව අප දැනගත යුතු තිබෙනවා. කෙනෙකුට ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙනවා. සූත්‍ර ධර්ම ආදී අනුවයි ඒ නිවන පිළිබඳව අප විසින් තේරුම් ගත යුතු පිළිදෙන. අපට බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව පදාරන ලද මුල්ම අවස්ථාවේ හැටියට දෙන්නේ ප්‍රථම බුද්ධ වචනයයි සඳහන් කරන අනේක ಜಾති සංඛාරං සංඛාවිස්සං අනිත්‍යං ගහකාරකං භවේ සංසෝ දුක්ඛා ಜಾති කුමක්ඛං ගහකාරක දික්ඛෝති පුනදීහං නුකාහති සබ්බාති භාසුකා භග්ගා ගහකූතං විසංචිතං විසංඛාරගතං චිත්තං සංහානං මයනච්ඡගා යං බුදුදාන වහන්සේගේ ප්‍රථම උදාහරණය වගේම ප්‍රථම බුද්ධ වචනය හැටියට අපේ පණපොත්වල සඳහන් කරන ඒ ගාථා භාගමින්ද නිවන පිළිබඳව සඳහන් ඒ ගාථාවෙහි විසංඛාර කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ වදාළා කියන්නේ නිර්වාණය සංඛාරය කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා භාගය. ඒවන් හේතු ප්‍රත්‍යයන් නිසා හට ගැනීමක් නැති ස්වභාවය වන නිවන විසංඛාර කියන මේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ උතන වදාහා. තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංඛාරයයි කියන ලබන නිවනට පැමිණියේ කියන එකයි විසංඛාරගතං චිත්තං කියන දෙයින් අදහස්. ඒකට සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා ධර්මයක් නිවැරදි. සංස්කාරය නම් හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා අත්. ඒවාම පංචස්කන්ධය ද්වාදසායතනය අතුල්ධාතු වශයෙන් බෙදා ගන්න අප මමයි මගේ කියා කලකවන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංඥා පංචකය එහෙම නැත්නම් ආයතන සාධි වශයෙන් දැක්කේ සත්‍ය සමූහය. යම හේතු සත්‍ය නිසා හට ගන්නවා නම් එයට සංඛාර සංස්කාර කියන නම ධර්මයේ සඳහන් වෙනවා. සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා යම් ධර්මයක් වෙනා එයට විසංඛාරයයි බුදුරජාණන් වහන්සේ පදාවා. මේ අනිකක් නෙවෙයි නිර්වාණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කළවදාලා තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව කරපු අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරවලා එහිදී දවහන්සේ නිපාණය පිළිබඳව නිරෝධ සත්‍ය නාමයෙන් පදාරා දෙනවා යෝ සත්‍යයේ සම්භාය අතේස විරාග නිරෝධෝ චාරු පටිච්චසමුප්පාදෝ යුක්ති අනාලය මෙන්න මේ වචන දෙකෙන් ඒ යෝ කක්කායේන සංහාය ඒ කෘෂ්ණාවගේ අසේත විරාග නිරෝධෝ ඉතිරි නැතිව කෙරෙන යම් නිරෝධේ යන අනුපාද නිරෝධේ වේද චාගෝ කටිනක් දුවත් ඇරීමේ හත්පතින් මන් ඇරීමක් නිදීවෙක් දුක්ති අනාලයෝ කියන්නේ මේ නිවන අල්ම කියන්නේ මොනවද නොයලෙන බව. ඒ ලෝභය එහෙම පිටින්න අත්හැරීමේ නේද? කියන මේ වචන වලින් බුදුරජාණන් වහන්සේ කෘෂ්ණාවගේ අපේත නිරෝධය ඉතිරි නැතිව කරපු ළඟ නිරෝධය නිවන හැටියට වදාළා. තවත් ඒ උදානවල වහන්සේ වදාළා වෙනවා මහණෙනි යමක් ඇතිුනේද ඇතිවන්නේද හටගත්තේද හේතුන් ප්‍රත්‍යයන් සූතා අකස්වන ලැබේද මේ ධර්මයන්ගෙන් නිදහසක් වන්නට බැහැ යම් අජාත වූ අභූත වූ අජර වූ අමර වූ ස්වභාවයක් නොමැත්තේ නම් කියලා ඒ විදිහට නිවද බදාලා වෙනවා අජාත අපූර්ත අජර අමර කියන මේ වචන. අජාතං අපූර්තං අජරං අමරං. තවත් තැන්වලදී සබ්බ සංඛාර සමතෝ සම්පූපදී පරිසබ්බෝ සම්මක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන මේ වචනේ වහන්සේ නිවන දක්වා පිළිගන්නවා. යාවතා වික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේතං අග්ගමක්ඛායති යලිදාන මදනින් මදනෝ විපාක විනයෝ ආලය සම්භාතු වට්ටපච්චේතු අන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එන මේ අග්ගප්පතාව සූත්‍රයේදී නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පරිදි. සම්පාක් මහණෙනි ධර්මයේ උදෙස්ද සංකත වූද අසංකත වූද හේතුන් සත්‍යයන් නිසා අත ගන්නා වූද හේතුන් සත්‍යයන් නිසා හට ගැනීමක් නොමැත්තා වූද යම් ධර්මයෝ විස්නම් සංකත අපංකත යම් ධර්මයෝ විස්නම් විරාගෝ තේ සම්මග්ග වක්ඛායති ඒ විරාග සංඛ්‍යාත වූ නිවාමන ඒ ධර්ම අතුරෙන් අග්‍ර ධර්මය වේ. මේ ඉගෙන පිළිබඳ වූ ස්වභාවයන් දැක්වීම වශයෙන් මහන්සේ නිවනට පරියාය වූ නිවනම හමුවන තව වචන විශේෂණ වශයෙන් වදාළා යදිදම් මදමින් මදනු විපාක විදනු ආලේන සමුඛාතු වස්තු පච්චේදු සංහක්ඛයු විරාගු විරෝධු නිබ්බාන මාමෝගේ කතාවෙන් බලාපොරොත්තු වන්නේ මේ ඉතිනක පදයක් පිළිබඳ වූ විස්තර කතාවක් කරන්නේ මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව අප විසින් දැනගත යුතු යමක් වේ නම් ඒ දේ කවරේදයි කියන එක පමණක් ඉතිරි කිරීමයි මා බලාපොරොත්තු වන්නේ එමත් උසාද මේ එකම කතාවකදී මේ පිළිබඳ විස්තරය අත්හන් කිරීමට තිබෙන නිසා බොහෝ දෙයක් ඒ කතාවට උනත් කරන්නට හැකි කමක් නැහැ. ඒ නිසා නිවන පිළිබඳ ඒ පැයක් නැත්නම් ඒකාමාරක් පමණ වූ කාලෙ තුළදී අපේ ජීවිතය දැනගන්න පුළුවන්. ඒ දේ යාදීමයි සාපලා වන්නේ. කලින් කොට අප තේරුම් ගත යුතු තිබෙනවා සංකත අසංකත කියන මේ ભેදය. ලෝකයේ යම් තා හටගන්නා දේ විස්නම් ඒ හැම දෙයක්ම සංකත සං හටගන්නේ ගැනීමක් ඇතිවීමක් ප්‍රදීමක් වශයෙන් මේව කතා කරන්නේ ලබන යමක් වේනවා. අට ගන්නාදීය ඉපදන ඉපදෙන උපදින දෙයක්ය ආදී වශයෙන් යමක් පිළිබඳව කතා කරනවා. ඒ හැම දෙයක්ම සංකත ධම්ම කියන මේ ගණයටයි ඇතුළත්. අසංකතයි කියන්නේ ඒ විදිහේ හටගන්න නැත්තා වූ ධර්මයකටයි අසංකත ධර්මයේ කියන නමන. ඒ හටගැන්මක් ඇත්තා වූ ධර්ම කිසිවක් ඒ හට ගැනීමට අවශ්‍ය වන උපකාරක හේතු ප්‍රත්‍යන්නේ කියන ඒවායින් තොරව හටගන්නේ නැහැ. හටගන්නා යමක් වේ නම් ඒ හැම දෙයක්ම හටගන්නේ. ඒ හට ගැනීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන්ගේ ඒකී භූත භාවය. එහෙම නැතුව ඒ කව කර්මයක්වත් හටගන්නේ නැහැ. ඒ නිසායි ඒ වාක්‍ය සංකත කියන වචනය වදාලා තින්නේ. සත්‍ය සාමාග්‍රිය සත්‍ය සමූහයකගේ ප්‍රකාරකත්වයෙන් පහළවන ඇතිවන ධර්ම කියන තේරුම සංකත කරනවා. අසංකතේ නේ ඒක හත ගැනීමක් නැත්තා වූ ධර්මයේ මේ දෙකේ තිබෙන වෙනස ඒ ධර්ම වාක්‍යයේ දෙසේ ධර්ම සලකාගත යුත්තේ යම් ධර්මයක් හටගන්නේ නම් ඒ හටගන්නා හැම ධර්මයක්ම නැති වෙනවා හටගන්නවා කියන්නේ ඇති වෙනවා ඇති වෙන්නේ යමක් වේ නම් ඒ ඇතිවෙන හැම දෙයක් නැති වෙන. ඒක කාටවත් නවත්වන්නට බලක්වන්නට පුළුවන් දෙයක්. හතගත් හැම දෙයක්ම නැතිව යන බව තේරුම් ගත යුතුයි. එමත් නිසාද හටගන්නා කිසිවක නිත්‍ය බවක් නැති වෙයි. ඒ හටගන්නා දේ පිළිබඳව හටගන්නට කියන්නේ උත්පාදේ. ඒ උත්පාදයක් ඇත්තා වූ හැම දෙයකම සිදෙනවා භංගයයි කියන නැති නිසා. උත්පාද භංග කියන මේ දෙක නොමැති කිසිදු ඇති වෙන ධර්මයක් නැහැ. හැම ඇති වෙන ධර්මයක්ම හත ගන්නා ධර්මයක්ම උත්පාද භංග කියන මේ දෙකට යටත්. ඒ උත්පාද භංග කියන මේ දෙක අතරේ ඒ ධර්මයේ පිළිබඳව යම් පැවැත්මක් තිබෙනවා නම් ඒකට තමයි හිතිය නැත්නම් ජරාව කියන්නේ. ඒ නිසා උපාදයක්, ඒ කියන්නේ ජාතියක්, ඊළඟට ජරාවක්, ඊළඟට භංගේ කියන මරණයක්. හටගන්නා හැම ධර්මයකටම පොදු වූ අවස්ථා තුනක් ඇති වෙනවා පවතිනව නැති. ඒ පවතිනවයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. කිසිදු වෙනසක් නොවේ එකාකාරම පැවැත්මක් ඒ පවස්නා කාලය තුළදී ඒ ධර්මයේ පිළිබඳ පිළිදෙනවා. එහෙම. ඒද ඒ සිටිය ගැන සඳහන් කරන්නේ සිටිය නම් ජරා විමුක්තව නැත්නම් භංගා විමුක්තව යන ගානේ. භංගා විමුක්තව කියන්නේ භංගය වෙතට යන ගමනයි කිති නාමයෙන් දක්වන්නේ. ජරා නාමයෙන් දක්වන්නේ. ඒ නිසා වෙන යම් කිසිවක් සංකතද අසංකතද කියා දැන ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළා පිළිතුර සංකත ධර්ම පිළිබඳ ලක්ෂණ තුනක්. දීවිමානි වික්කරේ සංකතත් සංකත ලක්ෂණාලි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤාලති චිතස්ස අඤ්ඤ සත්තං පඤ්ඤාලති මහණෙනි හට ගන්නා වූ ධර්මයන්ගේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේ දීනිමාන වික්‍රේ සංකතස්ස සංකත ලක්ෂණ හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා වූ ධර්මයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය කතමානි තීනි කවර නම් ලක්ෂණ තුනෙන් දෙයක් උපාදෝ පඤ්ඤායති ඇතිවීමක් ඇත්තේය වයෝ පඤ්ඤායති නැතිවීමක් ඇත්තේය හිතස්ස අඤ්ඤතප්පං පඤ්ඤායති ඒ ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක අතරේ පවත්නා කාලය තුළ ඒ පිටියගේ වෙනස් වීමක් ඇත්තේය අඤ්ඤතප්පං කියන්නේ වෙනස් බවකට දැරීමක් ඇත්තේය මෙන්න මේ තුනට කියනවා සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනේ. ඒ ඒ තමයි උපාදිත අංග එහෙම නැත්නම් ජාති ජරා මරණ. ඒ ජරා මරණයන්ට පැමිණෙන කවර ධම්මයකදෝ ගේහෝ ඇතිවීම සැපත පිණිස පවත්වා දෙයක් යයි අවදාව කාටවත් යන්නට බැහැ. එමකද කෙනෙක් ලෝකයේ වඩාත් බිය වෙන කාරණය තමයි නැතිවීමේ කියන්නේ. ඇති වෙන එකට නම් විතරක් බියක් නෑ. ඒ නැති වෙන එකට බොහෝ බියක්. මහත් බයකට පත්. අනේ මරණ සංඛ්‍යාතම නැතිවීමේ බිය සංකත ධර්මයන්ට නම් වළක්වන්නට බෑ. ඒ පැමිණෙනවා පැමිණෙනවා තමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ සංකල්ප ධර්මයන් පිළිබඳවම මේ දුක පරපරා ඉතේ කියන්නේ කුමක්? යා මහන්සේ වදාළේ පටන් ගත්තේම හට ගැනීම ඉදීම කියන මේ දුක පිළිබඳ විස්තරය. ජාති කියන එකෙන් පටන් ගන්නවා. ජාති දුක්ඛ ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේ සංකයෝගෝ දුක්ඛෝ, යේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලභති සංපි දුක්ඛං. සංකිට්ඨේන පංචඋපාදාන කර්ණා දුක්ඛං. එතන එතන සංකිට්ඨේන පංචඋපාදාන කන්දා දුක්ඛායයි වදාළේ. කොටින්ම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා මේ උපාදාන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ අදහස්. එතකොට මේ දුකෙන් තොර වූ සැපක් බෞද්ධ වූ අප බලාපොරොත්තු වන නිසා තමයි මේ සත්‍යාගත ධර්මයේ පිළිගෙන ඒ අනුව පිළිපද ඒ සැපත ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ. ඒ සැපට තමයි නිර්වාණ සම්පත්තිය කියලා අප කවුරු පිළිගන්නවා. අන්නේ නිවන පිළිබඳව වහන්සේ වදාරනවා දුකයි කියන්නේ ජාතිය නම් දුක් නොමැති දුකෙන් නිදහස් වූ බව වන්නට නම් අජාතියක් වගේ. අජාති කියන්නේ ඉපදීමක් නැති බවක්. ජරාව දුකක් නම් ඒ දුක් නැති ස්වභාවය අජල වෙන්නට. මරණය දුකක් නම් ඒ දුකක් නොමැති ස්වභාවය අමර වෙන්නට. මරණයක් නැති බව. අනේ විදියට දුක් වශයෙන් දනු ලබන මේ ස්කන්ධ පංචකයට ඒ දුකේ කියා කලකණුවේ දුකයි කියා ගන්නේ යම් කරුණ නිසාම ඒ එකද කරුණක්වත් නොමැති ස්වභාවයක් තමයි නිර්වාණයයි කියන ඒ සැප. ඒ නිසා ඒ නිවන් සැපත වඩාන බුදුචාරණ පහන්සේ. බොහෝ තේින්න ඒ වදාලා තිබෙන්නේ මේ දුක් වූ ධර්මයන්ගේ ප්‍රතිස්ථාවක් නොවන බව දැක්වීමයි. දුක්ඛ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව ගැන දුක්ඛ දුක්ඛ ධර්මයන්ගේ පිහිටන බව නිවනේ නැtei කියන ලෙසයි උන්වහන්සේ මේ නිර්වාණ ධර්මයේ විස්තර කරන්නේ. එමත් නිසා දුකේ කියා ගන්නට අන් කිසිවක් නෙරෙයි තිරෙන්නේ අපි මේ මම කියා ගනු ලබන ස්කන්ධ පංචකයමයි. ඒකට මේ ස්කන්ධ පංචකයෙහි නිවන නැහැ. නිවනෙහි මේ ස්කන්ධ පංචකයක් නැහැ. ඒක හොඳ හැටි තේරුම් ගන්නට ඕන. යමෙකු ස්කන්ධ පංචකයක බලාපොරොත්තු වන්නේ නම් ඒ නිවනෙහි එබඳු නිවනක් කාටවත් ලැබෙන්නේ නැහැ. නිවන ස්කන්ධයන්ගෙන් විනිශ්චිත වූ ස්වභාවය. යම් තැනක ස්කන්ධයෝ වෙත්නම් එතන පවත්නේ දුක. ස්කන්ධයන්ගෙන් තොර වූ දුකකුත් නැහැ. ඒ දුකෙන් තොර වූ ස්කන්ධයෝත් නැහැ. ඒ නිසා ස්කන්ධයෝ කියන්නේම දුකට. ඒ ස්කන්ධ ස්වභාවය ඉක්මවා පවත්නා ස්කන්ධ සංඛායට ඇතුළත් නොවන ස්කන්ධ සංඛා අනිත්‍යයන් යන්නේ දැක්වෙන පරිදි ස්කන්ධ සංඛායට ඇතුළත් නොවන ආත්ම සුඛ ස්වභාවයක් වන ධර්මයේදී නිර්වාණ එය කෙනෙකුගේ සාමාන්‍ය නුවණකින් දැනගත හැකි ධර්මයක් නෙවෙයි. එය විශිෂ්ට නුවණකින් දැනගත යුතු කෙනෙකුට දැන් අප දන්නවා ಜಾති අන්දයෝනේ කියලා පිළිසක්. ඉස්පස්තියෙන් ලබන ලබන අන්ධභාවයක් වුණට තිරෙන්නේ. ඔවුන් කිසි කලකට ඉපදුනාට පසු තමන්ගේ ඇස් දෙක උපකාරයෙන් කිසිවක් බලා ගන්නට පුළුවන් අය නොවේ. ඔවුන්ට සමහර විටක යම් යම් දෙනා කතා කරනු ඇතනවා විය හැකි රතු පාටය, සුදු පාටය, කළු පාටය, දුඹුරු පාටය වලාදී මේ පාට පිළිබඳව වර්ණ පිළිබඳව. එහෙත් අන්‍යයන් කැමති පාට මේ කියන්නේ කවරක්ද? මොකක්ද මේ පාඨය කියලා? Tamanta නොපෙනෙන නිසා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එබඳු තත්වයක තමයි ජීවන පිළිබඳව සැලකෙන විට අන්ධ ප්‍රත්‍යඥයා අන්ධ ප්‍රත්‍යඥයා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී මේ ධර්මයන් පිළිබඳව දේශ මාත්‍ර වූ දැනුමක් ලබා සිටින බුදු කෙලෙස් වලින් වරිත වූම ප්‍රත්‍යඥයායි අන්න ප්‍රත්‍යඥයායි. එවන් කෙනෙකුට නිර්වාණ ධර්මය එවන් ධර්මයක් දැයි කියන බව කොහොමදවත් සිතා ගන්නට බැහැ. ඒ නිවන පිළිබඳ අනුමානයෙන්වත් කලකා ගත හැකි වන්නේ කල්යාණ ප්‍රත්‍යඥයාට සත්‍යඥයන්ගෙන් කල්යාණ සත්‍යඥයන්. ඒ ඒ ඉකිනෙකනා ලබා පිළිදෙන ධර්ම ඥානයට අනුව නිවන පිළිබඳව කලකා ගන්නවා විසක ඒ නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කිරීමක් නම් නෙවේ. ඒට කියන්නේ අනුමාන ඥාන. කාරණාවේ මුල්වල නිවන පිළිබඳව කලකා ගැනීම. නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වන්නේ සතර මාර්ග ඥානය. මාර්ග ඥාන සතරක් තිබෙනවා. ඒ සතර මාර්ග ඥානයන්ගෙදී නිර්වාණය පිළිබඳව දත හැකි බව. ඒ නිසා නිවන පිළිබඳව ප්‍රකාශ කරන එක් තැනක අභිධර්මා සංග්‍රහය. නිර්වාණය දක්වා පිළිෙන්නේ මෙබඳු පාඨය. නිබ්බානං සමන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකා සප්පං මග්ග බලාන මාලංගන භූතං වාන සංඛාපාය සංහාය නික්කම්පත්තා නිබ්බානං විපංච නිර්වාණය වනාහි ලෝකෝත්තරයයි නම් කරනු ලබන සතර මාර්ග ඥානයන්ගෙන් දැනගත හැකි වූ සාක්ෂාත් කළ හැකි වූ දැකගත හැකි වූ මාර්ගඵල පිටවලට අරමුණු වන්නා වූ විස්වාණයයි කියන ලබන පෙරපර භවයන් එකට ගලපන වාණයයි කියන ලබන ඒ කියන්නේ බාල කියන්නේ රැහැන කියන තේරුමෙන් ඒ වාණයයි කියන ලබන কৃষ্ণාවෙන් නික්මුණු යම් ස්වභාවයක් තේනම් ඒද නිර්වාණයයි කියු ලැබේ එතකොට ලෝකෝත්තර යයි කියනු ලබන ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර සිත්ය කියා නම් කරන ඒ සිත් වලින් සතරක් වන සතර මාර්ග සිත් සෝතාපට්ටි මග්ගචිත්ත, සකදාගාමි මග්ගචිත්ත, අනාගාමි මග්ගචිත්ත, අරහත් මග්ගචිත්ත කියන ඒ සතර මාර්ග සිත් වලින් ඒ සිත් වල තිබෙන ඥාණය සතුමග්ග ඥාණයනේ කියලා කියන්නේ. මාර්ග ඥානයන්ගේ සෝවාන් මාර්ග ඥාන, සකදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන කියන සතර මාර්ග ඥානයන්ගෙන් සත්‍චිකාපත් සත්‍චිකාපබ්බේ කියන්නේ සාක්ෂාත් කළ යුතු. ඒක සිංහලයෙන් කියනවා නම් කිය යුතු ඉතිරෙන්නේ දැකිය යුතු කියන. දැක්කේ කොහොමද ප්‍රත්‍යක්ෂව දැකිය යුතු? කුමකින්ද අර සතර මාර්ග ඥානයන් නුවණින් දකින්නේ ඇහෙන්නේ නෙවෙයි නුවණින් දැකීම සතර මාර්ග ඥානයන් කියන ලබන ලෝකෝත්තර ඥාන සතරෙන් ගැටිය යුතු වූ ඒ මාර්ග සිත්වලට හා ඵල සිත්වලට අරමුණු වන්නා কৃষ্ণාව පෙරපර භවයන් එකට සම්බන්ධ කරන නිසා වාන කියලා කිව්වේ. වාන නැත්නම් රැහැ කියන තේරුම. ඒ তৃෂ්ණාවෙන් නික්මුණු බව. ඒ කියන්නේ তৃෂ්ණාවෙන් කෙලෙසක බව අරමුණු කර නොහැකි බව. ඒ නිවනෙහි ඇත්තේ. ඒ නිසා වාන් සංඛාතාය සංහාය නික්කන්ත. නිබ්බාන පෞච්ච නිර්වාණයන් කියන්නේ. එය ස්වභාව වශයෙන් එහි පවත්නා සාන්ත ස්වභාවය වශයෙන් නම් එකමයි නිවනවා. ඒ දෙවදෑරුම වශයෙන් දක්වා පිළිනවා ඒ අවබෝධය කරන්නන්ගේ වශයෙන් නැත්නම් ඒ අවබෝධවල ඒ ජීවිතට පැමිණෙන අවස්ථාවන්ගේ වශයෙන් සෝපාදිතේස නිපාන ධාතු අනුපාදිතේස නිපාන ධාතු කියන මේ දෙආකාරයක් දක්වා නිවන නම් එකමයි. ඒ ආකාර දෙකක් ඉන්නත් නැහැ. දැන් අපි කියවා මේ නිවන මාර්ග ඥානයන්ගෙන් දැකිය යුතුයි. ඒ සාමාන්‍ය දැකීමකට නම් අපි සාමාන්‍යයෙන් දකින්නවා කියන්නේ ඇහෙන් දකින්න. ඒක නැත්නම් ඒ උපකාරයෙන් කරන දැකීම. එහෙම දැකීමක් වන්නට නම් ඒ දකින්න ලබන වස්තුව නැත්නම් ඒ අරමුණ රූපාරම්මණයක් වන්නට ඕනේ. වර්ණ රූපයක් වන්නට ඕනේ. වර්ණවත් දෙයක් වන්නට ඕනේ ඇසින් දැක ගන්නට නම්. ඇසින් ගන්නට පුළුවන් නැත්නම් චක්කු විඥාණයෙන් දැනගත හැකි වන්නේ වර්ණ රූපේ ප්‍රකට. එබඳු ස්වභාවයක් නෙවෙයි නිර්වාණය. එහෙම ඇහෙන් දකින්නට පුළුවන් ස්වභාවයක්. ඒ නිසාම මේ නිවන පිළිබඳව දේශනා කරන එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ඒවත් සූත්‍රයේ වදාළා කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පරං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ත දීගංච රස්සංච අනුසූලං සුඛාසුඛං එත්ත නාවංච රූපංච අපේ සංකල්පිතති විඥානස්ස නිරෝධේන එත්තේ සංකල්පිතති කියා බුදුරජාණන් වහන්සේ එය නිර්වාණය පිළිබඳව බදාලා දැන් මේ ගාථාවෙන් කියවෙන කරුණු සලකා බලන විට අපට තේරෙන්නේ විඥානං කියන වචනයක් මුලින්ම උන්වහන්සේ බදාලා පිළිගන්නවා. විඥාන. දැන් විඥානං කියන මේ වචනය අපේ ධර්මයේ ශ්‍රේෂ්ඨන ඉන්නේ. සිතේ කියන තේරුම දීම සඳහා. විඥාන ශබ්දය විජානාති විඥානං දැනගන්නේ විඥාන මගී කියන අරමුණ දැනගන්නේ විඥානයයි. ඒ නිසා විඥානාපීති විඥානං කියා කර්තෘ සාධන විග්‍රහයෙන් විඥාන ශබ්දය දක්වා තිබෙනවා. තවත් ඒ දැනගැනීමේ උපකරණයේ හැටියට සංකීර්ණ ආරම්භයක් දැනගැනීමේ උපකරණයේ හැටියටද ඒ විඥානය විග්‍රහ කොට දක්වන කර්ම සාධන විග්‍රහයක් තිබෙනවා. විජානාති ඒතේ නාති විඥානං. ඒ කර්ම කොටගෙන දැනගන්නේ නෙවෙයි විඥාන නමි. එතකොට දැනීම කරන උපකරණයේ හැටියට ගෙන ඒ විග්‍රහය කරන්නේ. විජානාති ඒතේ නාති විඥානං. විඥාන ශබ්දය සිත පිළිබඳව වදාරන දැනදී තවත් ඒ පිළිබඳ විග්‍රහයක් එනවා විඥානන මත්තං විඥානන විඥානන මත්තං විඥානන කියන්නේ දැන ගැනීම මාත්‍රය විඥානන ඒකට කියනවා භාව සාධන විග්‍රහය ඒ අර්ථ සාධන විග්‍රහය කරන්නා හැටියට දැන ගැනීම කරන්නා හැටියටගෙන චිත්ත විග්‍රහ කිරීමයි අර්ථ සාධන විග්‍රහය ඒ දැන ගැනීමේ උපකරණයේ හැටියටගෙන කරන විග්‍රහයටයි අරණ සාධන විග්‍රහයයි කියන්නේ. එහෙම කර්තෘ කෙනෙක් කර්තෘ කියන්නේ කරන්නා හැටියටවත් කිරීමේ උපකරණයේ හැටියටවත් නොගෙන පුදු කිරීම මාත්‍රයක් ලෙස දැක්වීම තමයි භාව සාධන විග්‍රහයයි. එතන කරන්නේ කිරීමේ උපකරණයේ වශයෙන් ලැබෙන්නේ නැහැ. පුදු කිරීමක් පුදු දැන ගැනීමක් පමණක් පිළිගන්නේ. දැන ගැනීම මාත්‍රයක් පිටත. දෙලස කරන විග්‍රහය කියනවා භාව සාධන විග්‍රහය. ඒ තේරුම් තුනේ නැත ඒ විග්‍රහ තුනේ අනුව තමයි විඥානං කියන වචනය සිතයි කියන තේරුම දීමට යොදාගත යුතු වන්නේ. විඥානං කියන වචනයෙන් සිත දක්වන්නේ නම් මේ විග්‍රහ තුනෙනුයි ඒ දැක්විය යුත්තේ. විඥානාති විඥා විජානාති විඥානං විජානාති ඒතේනාති විඥානං විඥානමත්තං විඥාන දැන් මේ තේරුමින් නෙවෙයි ඒකද තේරුම කිව්වත් නෙවෙයි විඥාන වහන්සේ මෙතන මාගේ මා දැන් නිවන පිළිබඳව කියනට බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් එක්කෝ ඒ ගාථාවේ විඥානං කියන එක වදාළා එතන විඥානං කියන එක විග්‍රහ කරමින් ඉතිරෙන්නේ විජාති සම්බන්ති විඥානං විජාති සම්බන්ති කියන්නේ දැනගත යුතු හේයින් විඥානමයි ඒකද කියන්නේ කර කර්ම සාධන විග්‍රහය දැන් විඥාන කියන වචනය විතර කලින් විතර කරේ කර්ම සාධන, කර්ම සාධන, භාව සාධන කියන මේ විග්‍රහ පිළිබඳ විඥානං කියන මේ ගාථාවේ කියන විඥානං අනිදස්සනං ආදී වශයෙන් වෙන ගාථාවේ විඥාන ශබ්දය විග්‍රහ කළ යුතුන්නේ විජානි සම්බන් කීති විඥානං දැනගත යුතු හේයි විඥානං ඒ නිවන විඥාන කියන වචනේ බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවක් විඥානං කියන එතන දක්වා තියෙන්නේ සිතක නෙවෙයි නිර්වාණය. මක්නිසාද විඥානිතබ්බං තීති විඥාන. දැනගත යුතු හේයි විඥාන නම්. කුමකින්ද දැනගත යුතු වන්නේ? විශිෂ්ට වූ නුවණකින් විශිෂ්ට වූ ඥානයකින් එය දැනගත යුතුයි. එහෙම දැනගත යුතු වූ ඒ නිවන රූපාදී ආරම්මණයක් මෙන් රූපාරම්මණයක් මෙන් ඇතින් දැකිය නොහැකි බව දැක්වීමට ඊළඟට මුහන්සේ වදාරනවා අනිදස්ස වගේ විදිහට. අපි රූප පිළිබඳව ඉගෙන ගන්නා විට අවිධර්මයේ ඉගෙන ගන්නා පිළිතුරු ගන්නවා ඇති. සනිදස්සන රූපය අනිදස්සන රූපේ කියලා රූප කොටස් දෙකකට බෙදෙනවා. අත්ති රූපං සනිදස්සනං අත්‍යන්තම අනිදස්සන. අනිදස්සනයි කියන්නේ චක්කු විඥාණයෙන් දැනගත හැකි රූප ඇත්තේය. අත්‍යන්තම අනිදස්සනන් ඒ චක්කු විඥාණයෙන් දැකිය නොහැකි රූප ඇත්තේය. චක්කු විඥාණයෙන් දැකිය හැකි රූප තිරන්නේ එකයි. ඒ රූපයට කියන්නේ වර්ණ රූපය කියන්නේ. ඒක තමයි රූපාරම්භණය කියන්නේ. රූපාරම්භණය වර්ණ අනිත් රූප 27ම අනිදස්සනයි. ඇතෙන් දකින්නට බෑ. ඒ නිසා ඒවට කියනවා අනිදස්සන දෘෂ්ටි. එතකොට චක්කු විඥාණයෙන් ගත හැකි රූපය කියනවා සනිදස්සන රූපය. චක්කු විඥාණයෙන් දත නොහැකි අනිත් රූපවලට කියනවා අනිදස්සන රූපය. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙදී විශිෂ්ට වූ නුවණකින් දැනගත යුතු මේ විඥානං යන්නේ බදාලසේ නිවාන ධර්මය කෙනෙකුගේ මතසින් නැත්නම් චක්කු විඥානයේ දැනගත නිහිත බව දැක්වීමට අනිදස්සනං විද්‍යාව අනිදස්ස ඇතෙන් දකින්නට ඊළඟට මහන්සේ බලාවන්නේ අනන්තං කියන මේ වචනේ නිර්වාණය දැක්වීම අනන්තං අනන්තය කියන්නේ ගොඩක් නැත්තේය. ගොඩක් නැහැ. අන්තයක් නැහැ. හටගන්නා හැම දෙයකටම අන්ත දෙකක් හා මැද වෙනස් වේලායේ පටන් මැදක් තිබෙනවා නම් ඒකක් එක කොටසක් හැටියටගෙන දක්වන්නට පුළුවන්. මුලක් මැදක් අගක් තිබෙනවා. ජාතියක් ජරාවක් මරණයක් තිබෙනවා. උත්පාදයක් පිටියක් භංගයක් තිබෙනවා. ඒ වෙනත්නම් මේ දෙකක් පමණක් ගන්නවා නම් කොහොමද? උත්පාද භංග උත්පාද බය කියන මේ දෙක තිබෙනවා. ඇතිවීමක් තිබෙනවා නැතිවීමක්. ඒ හටගන්නා කිසිදු ධර්මයක මේ කොන් දෙක නැතිව තිබෙන්නට බෑ. මේ කොන් දෙක තිබෙනවා. අප ගැන්නේ මුල් කොනයි නැති වීමේ අග කොනයි. උත්පාද සංඛ්‍යාත වූ මුල්කොණ සංග සංඛ්‍යාත වූ අගකොණ උදේ කියන මුල්කොණ වයේ කියන අගකොණ අත ගන්නා හැටි දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා එය අනන්තයි ඒකේ අතගන්නේ මුල්කොණක්වත් නැතිවීමේ අගකොණක්වත් කියන එහෙම කොන් නැති ධර්මයක් නෙවේ එහෙමනම් නිවන පිළිබඳව සර්වකාලිකත්වය ඔය කරුණුලින් දක්වනවා. නිවන අසුවල් දිනෙහිදී හටගත් ධර්මයක් කිය. අසුවල් කාලයේදී පවත්නා ධර්මයක් වේ කියලා එහෙම කාල භේදයක් නිවන පිළිබඳව නැහැ. අතීත නිවනේ, වර්තමාන නිවනේ, අනාගත නිවනේ කියලා එකක් නැහැ. එමත් නිසා මේ කර්ම ව්‍යාප්තත්වය හැමදාම පවත්නා භවයේ කියන එක කවදාවත් හට නොගත් හේතු කවදාවත් හටගත්ත ධර්මයක් නෙවේ. හටගත්තේ නම් ඒ හට ගැනීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන් පිළිවෙලට ඕන. අන්න හට ගැනීමක් නොමැති ස්වභාවයක් වන ඒ නිර්වාණයට හට ගැනීමේ මුල්කොණක් හෝ නැතිවීමේ අගකොණක් හෝ නැති බැරි බුදුරජාණන් වහන්සේ වදාරනවා අනන්තං. ඒ අනන්ත වූ ඒ නිර්වාණ ධර්මය සත්වතෝ ප්‍රධානම සම්බතෝ ප්‍රධානම කියන්නේ ඒකේ තේරුම් කිපයක් ඒක හැකියි ප්‍රධාන තේරුම තමයි සම්බතෝ කියන්නේ තම පැත්තෙන්ම තම පැත්තෙන්ම පබහ කියන වචනය කොටට නම කොට කියන්නේ මේ වෙන පුතාන් වල ගඟකට මූදකට ඇතුළු වීමට පිටවීමට කොටවල් කියන්නේ කොට අන්න ඒවා කොට කොට කියනවා පබහ කියන්නේ ඒකට සබ්බතෝ පබහන් කියන්නේ හැම තැනින්ම ඒ නිවනට පිවිසීමට කර්මස්ථාන සංඛ්‍යාත තොටවල් ඇත්තේ සබ්බතෝ කවර කර්මස්ථානයකින් හෝ ඒ නිවන් නැමැති සාගරයට ඇතුළු වන්නට පුළුවන් ඒ කර්මස්ථාන සංඛ්‍යාත තොටවල් ඒ නිසා සබ්බතෝ පබහන් හැම පැත්තෙන්ම ඇතුළු වීමට හැකි කොටවල් ඇත්තේය. තව තේරුමක් තමයි පබෙහි කියන එකෙන් ප්‍රභාස්වර බව පැහැපත් බව නික්කේශී බව දක්වන. ඒ නිවනෙහි ලේෂ මාත්‍ර වූ මල මලකඩයක් කෙලෙස් බව ඇත්තේම නැති නිසා හැම ආකාරයෙන්ම අති පවිත්‍රයි. ඒ නිසා සම්බතෝ පබහයි. ඊළඟට මහන්ත බදාගෙන ඒ පාඨයෙන් දක්වන්නේ එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නදාදති පඨවි ආපෝ තේජෝ වායෝ කියේ සතර මහා භූත මේ සතර මහා භූත දැක්වීමේදී දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ ඒ භූත කා එකතුව පවත්නා සියලුම රූප වෙයින් ගන්න. මොකද යම් තැනක මහා භූත ඇත්තේද එතන තමයි උපාදා රූප ඒ උපාදා රූපයන්ගේ පැවැත්මක් කවදාවත් වන්නට බෑ. මහා භූතයන් හා එක්ව පවත්මක් නැත්නම් මහා භූත ඇතිකෙනකමයි උපාදාන රූප ඇතිවන්නේ. ඒක මොකද මහා භූතවල නිසා ඇතිවන රූප නිසායි ඒවට උපාදාය රූපය කියන්නේ. ඒතකොට මේ මහා භූත හතරම පිළිබඳව වහන්සේ වදාළා. එතන ඒ නිර්වාණයෙහි ආපෝච පඨවි තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෝ නගහදති නොපීතයි නොපීතයි කිසිදු ප්‍රතිෂ්ඨාවක් නිවනෙහි නෑ මේ මහා භූත සතරට. එයින් අදහස් කරන්නේ මොකක්ද? ලේෂ මාත්‍ර වූ රූපේ ධර්මයක් ඒ නිවනෙහි නැත්තේය. නිවනෙහි ඒ කිසිදු රූපයක් නෑ. එත්‍රාපෝච පඨවි තේජෝ වායු දාන. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ භූත රූපයෝ ඒකී භූත වේද. එහෙම තැනක තමයි ඒ රූපානුසාරයෙන් දැක්විය හැකි කන්නේ දිගයි, කොටයි, මාතයි, කීවි ආදී වගේ සතහන් දක්වත හැකි බව. දැයින්කා බුදුරජාණන් වහන්සේ වදාළනවා මේ එකද රූපයක්වත් නැත්තා වූ නිර්වාණයෙහි එච්ඡ දීඝංච රස්සංච අනු සූරං සුභා සුභං දිගය කොටය සිහිය මහත්ය හොඳය නුහුඳය කිය හැකි කිසිදු බවක් රූප බවක් ඇත්තේම නැති. දොර රූපයන්ගෙන් මොනම දෙයක්වත් ඒ නිවනේ නැත. එක්ක නාමංච රූපංච අසේසං උපරුද්ධති ඒ නිවනේ නාම රූප ධර්මයෝ අසේල්කම් ඉතිරි නැතිව උපදුක්ඛති නිස්සනේ එයින් දක්වන්නේ කුමක්ද ඒ නිවනේ කිසිදු නාම රූප ධර්මයක් පවත්නේ නුනේ විඥානස්ස නිරෝධේන එත්තේතං උපදුක්ඛති විඥානස්ස කියන්නේ චර්ම විඥානයයි චර්ම විඥානය කියන්නේ රහතන් වහන්සේගේ චුතිය ඒ ධර්ම විඥානයේ නිරෝධයෙන් සාතන් වහන්සේගේ සිතිට ඇතිව නැතිවීමෙන් විච්ඡේපං උපවිච්ඡති ඒ වහන්සේ ධර්මින් සිටි මේ පංචස්කන්ධයේ එන නාම රූප ධර්ම සියල්ලම සිඳියේ නැත්නම් නැතිවයේ සංසිඳියේ කියන්නේ. එතන පෙන්නේ අනුපාද නිරෝධය නැත්නම් අනුපාදා පරිණිම්බා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිර්වාණය දේශනා කළා. ඉතින් මේ නිවන අප කවුරු ප්‍රාර්ථනා කරන තේමා එහෙත් ප්‍රාර්ථනා බලයෙන්ම පමණක් ලබාගත හැකි තත්ත්වයක්ද නොවන බව තේරුම් ගත යුතුයි. ඒ නිවන ප්‍රාර්ථනා බලයෙන් පමණක් ලබාගත හැකි එකක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනාව සමුදවීම සඳහා අවශ්‍ය කරන ඒ ගුණධර්ම පිළිබඳ කළ යුතු පිළිතුර. එදින්ද අප තේරුම් ගත්තා නිවනෙහි පංචස්කන්ධය නැති බව. පංචස්කන්ධයේ නිවන පවතින්නේ නැහැ. නිවන කියන්නේ පංචස්කන්ධයගේ අනුත්පාද නිරෝධය. අන්තයේ වචනේ මම පාවිච්චි කළ අනුත්පාද නිරෝධය. මේ ස්කන්ධ පංචකයේ ඇතිවීමට හේතු වදාරන බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයාරි සත්‍යයේ හැටියට දේශනා කොට වදාළේ යායම් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్రాభినంగిని සයති දං කාම තණ්හා භව තණ්හා භව තණ්හා පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාතෝ මේ දුක්ඛාරි සත්‍යය පහල කරවන සම්ප්‍රයාය සත්‍යයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ কৃষ্ণාවයි තණ්හාවයි. කාම තණ්හා, භව තණ්හා, භව තණ්හාව කියන ප්‍රභේදවල ඒ ත්‍රිවිධ কৃষ্ণාවයි මේ දුක්ඛ සංධයාගේ ඇතිවීමෙත හේතුව වන ධර්මය. සමුදයාරි සත්‍යය. එන මොනවාද? ඒ සමුදය ආදී සත්‍යයේ කියන සංහාව නම් සංහාව කුමක් පිළිබඳ වූ සංහාවද කුමක් පිළිබඳ වූ සංහාවද ඒ කියන්නේ පිළිදෙන්නේම දුක පිළිබඳ වූ සංහාව දුකට තිබෙන ආශාව දුක දුකක් හැටියට නොදන්නා හේතුවෙන් දුකට තිබෙන ආශාව තමයි මේ දැනගන්න ඒ මුදන්නාදේ පිළිබඳව දැන ගැනීම ඉබේ සිදුවන දෙයක් නම් නෙවේ. ඉබේ සිදුවන. ඒ සිදු කරගත යුතුයි. කොහොමද සිදු කරගන්නේ? ඒකට දත යුතු ධර්ම තමයි මේ පිළිබඳව දැනගත යුතු ධර්ම තමයි මේ ස්කන්ධ පංචකය කියන්නේ. උක්ඛා පරිචිච්ඡා ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඉගෙන ගන්න. ඒ ස්කන්ධ පංචකය නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නාම රූප සංඛ්‍යාත වූ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකය සමන්විත වන්නේ යම් ධර්ම සමූහයකින් නම් ඒ ධර්ම පිළිබඳ වූ ඒ ධර්මයන් ගැන ඒ ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ එතනත්තා දැනගත යුතුයි. විශේෂ ලක්ෂණ. පඨවි ධාතුව මෙවන්නක්, ආපෝ ධාතුව මෙවන්නක්, තේජෝ ධාතුව මෙවන්නක්, වායු ධාතුව මෙවන්නක්. සිතේ කියන්නේ නිබඳු ස්වභාවයක්, වේදනාව නිබඳු නිබඳු ස්වභාවයක්, චේතනාව නිබඳු ස්වභාවයක්, සංඥාව නිබඳු ස්වභාවයක් ඔයාදි වශයෙන් ඒවා පිළිබඳව වෙන වෙනම දැන ගැනීමක් දෙපරිසුව තිබෙනවා. ඒක ධර්මයේ යෙදී වෙන්නේ කරන්නේ. ඒ ඒ ධර්මයන්ගේ හටගන්නේ හේතු. මෙන්න මේ මේ හේතු නිසා මේ ධර්මය උපදිනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥාන ඇති වෙනවා. එයාගේ වශයෙන් හේත ඉගෙන ගන්න එතකොට ඒ නාම රූප ධර්මයන් දෙන් කිරිය කර ගැනීමක් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ විශේෂ ලක්ෂණ දැනීමක් ඒ නාම රූපයන්ගේ සාමාන්‍ය ලක්ෂණ දැනීමක් මේ නාම රූප ධර්මයන්ගේ හටගන්නා හේතුන් ප්‍රත්‍යයන් දැනගැනීම කියන මේ ටික ඒ තනත්තා කලමු කොට කළ යුතු ටික. ආ ඒ කීවේ මොන කරුණද? ඒ ටිකයි කියන්නේ විදර්ශනා භූමිය. ඒකට කියන්නේ විදර්ශනා භූමිය. ඒ විදර්ශනා කරන තැනත්තා විසින් අවශ්‍යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු ටිකක්. ඒ ටික දැනගන්න. ඊළඟට ඒ තැනත්තා විදර්ශනාවේ කියන මේ භාවනාව කරන්නට විදර්ශනා ඒ විදර්ශනාවේදී ඔහු නාම රූපයන් පිළිබඳව තමා ඉගෙනගත්ත දේ ඊට වඩා සියදහස් ගුණයෙන් හරි හැටියට දැනගන්නවා තමා උපදවා ගන්න ලබන විදර්ශනා නුවණින් ඒ නාම රූප ධර්මයන් පිළිබඳව තමා ඉගෙනීමෙන් ලබන ලද ඒ අනුමාන ඥානය නාම රූප ධර්මයන් පිළිබඳව විදර්ශනා නුවණින් දැන ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පමුණවා ගන්නවා. ඒ පමුණවාගෙන ගත්ත තැනට තමා නිවන පිළිබඳව තරමින්වත් අනුමාන ඥානයෙන් සලකාගත හැකි වන්නේ නාම රූප ධර්මයන් පිළිබඳව තත්වය නම් නිබඳුයි. Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක නිසා මෙබඳුයි කියලා Tamanට තේරෙනවා. නිවනේදී මේ ස්වභාවය එහෙම පිළිම නැති තැනක්. නැත්නම් මේ ස්වභාවය එහෙම පිළිම ඉක්මවා පිරෙන ධර්ම ස්වභාවයක් නිවනේ කියන එක ඒ නිසා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් ඒ නිවන් සැපත සිදු කර ගැනීමට නම් පළමු කොට ඒ නිර්වාණය අපේක්ෂා කරන්නේ මෙහි යම් වරදක් නිසා නම් මෙහි තිබෙන දෝෂය හරි හැටියට නැතිවෙන්න ඕන. එහෙම නොදැක දැන් කිසිම කෙනෙකුට තමාගේ තමා පිළිබඳව මේ පංචස්කන්ධයේ ඇති දෝෂය ආදීනවය හරි හැටියටම වෙනුනේ නැත්නම් වෙනුනේ නැත්නම් ඒ තැනට නිවන පිළිබඳව ඇතිවනවා නම් යම් ඇඟීමක් යම් දැනත්තක් යම් වමනාවක් යම් ඕනෑකමක් ඒ ඕනෑකම එතරම් ප්‍රබල ඕනෑකමක් වන්නටම බෑ අනිසාද තමා මේ ස්කන්ධ පංචකේ ඇත්ත දැක්කේ නැති ඒ නිසා ස්කන්ධ පංචකේ පිළිබඳව බලමු කොට දැනගෙන ඒ ස්කන්ධ පංචකයම නැවත නැවතත් දැනිය යුතු තිබෙනවා ඒ ස්කන්ධ පංචකයේහි පවත්නා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කාගෙන්වත් අසා දැන ගැනීම නිසාම තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥාණයට වැටහීම සිදුවන්නේ. අනේක තමයි උසස් භූම විදර්ශනා ඥානය වන්නේ. ප්‍රශ්න විදර්ශනා ඥාන විදර්ශනාවේ කියන්නේ කොහොමද කියන්නේ? කිව යුතු දෙන්නේ ඡන්ද පංචකයේ පිළිබඳ අනිච්චං දුක්ඛං අනාත්තා කියන මේ ත්‍රිලක්ෂණය යම් කෙනෙක් සිටියේද ඒ තනත්තා විදර්ශනා ඥානය ඇති කරගත්ත තැනත්තයි. එතකොට මේ විදර්ශනා ඥානය ඇති කරගත්ත තැනත්තාටයි නිවන පිළිබඳව තේරුම් ගත හැකි වන්නේ නිවන තව ප්‍රත්‍යක්ෂ නොකළා. නිවන පිළිබඳ తත්වය යන්තමින් හෝ තේරුම් ගත හැකි වන්නේ. මේ ස්කන්ධ පංචකේ ඇතිසතු දැනගත ඒ නිසා එතකොට උන්ට පෙනෙනවා ස්කන්ධ පංචකයේ තිබෙනවා දුක. ඉවෙනෙහි ඒ දුකක් නෑ. ස්කන්ධ පංචකයේ තවත් නෑ අනිත්‍ය බවක්. නිවනෙහි ඒම අනිත්‍ය බවක් නෑ. උත්පාද වය කියන කොන්නැත්තේ මේ ස්කන්ධ පංචකයේ නිවනෙහි එවන් කොටක් නෑ. මේ රූප රූප ස්කන්ධය පිළිබඳව තමයි වර්ණයක් තිබෙනවා නම් ඒ ඇත්තේ. දිගක් පළලක් දීනි බවක් මහත් බවක් ලක්ෂණේ කියා ගන්නා සුභ බවක් අලක්ෂණේ කියලා ගන්නා අසුභ බවක් එහෙම පවත්නේ නම් ඒ පවත්නේ රූපත් සම්පති. එවන් දැකේ නිවැරදි නෑ. ආදි වශයෙන් නිවන පිළිබඳ හැඟීම මනසේ ඇතිවන්නේ සංග පංචකයේ පිළිබඳ ආදීනවය දෝෂය ලක්ෂණය ස්වභාවය හරි හැටියට විදර්ශනා ප්‍රඥාවෙන් ඒ නිසා නිවන් බලාපොරොත්තු වෙන තැනට විසින් කල යුතු දෙන්නේ කුමක්ද? කුමක්ද කල යුතු දෙන්නේ? ඒ නිවනින් මෙහා පවත්නා වූ ස්කන්ධ පංචකය පිළිබඳව හරි හැටියට කියන්නේ. ඒ නිසා මෙතනදී අප සැලකිය යුතු දෙන කරුණ තමයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයාට රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයාට දේශනා කොට වදාළා. ගමනේනච පත්තප්පෝ ලෝකස්සන්තු දාචන නච අපත්තා ලෝකන්තං දුක්ඛ අත්ති කමුච්ච ගමනේනච පත්තප්පෝ ගමන් කරලා නම් කෙනෙකුට පැමිණිය නොහැකිය ලෝකස්සන්තු දාචන කිසිම කලක ලෝකේ කෙලවරට ගමන් කරලා ලෝකේ කෙලවරට කිසිවෙකුට අවදාවක් ලැබෙන්නට බැරිය නච අප්පක්ඛා ලෝකන්තං දුක්ඛාති පමුච්ඡන ඒ ලෝකෙහි කෙලවරට නොකමින නම් කවදාවත් දුකේ දුකෙන් මිදීමක්ද නොවන්නේය එතකොට දුකෙන් මිදෙන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ තරස්සා ලෝකෙහි කෙලවරට පැමිණෙන්නට ඕනේ ලෝකාන්තයට පැමිණෙන්නට ඕනේ මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළා තමන් වහන්සේ ලෝකයයි කියාත් ඒ ලෝකාර්ථයයි කියා වදාලේ කුමක්දේ කියන එක. ඉමත්විංගේ ව්‍යාමවන්තේ කලේවරේ අසන්නම් සම්මතේ ලෝකංච පඤ්ඤතෝනි ලෝක සම්පයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමී පට්ඨලංච යන්නේ බුදුරජාණන් වදාලා මේ සමයක් පමණ වූ සිතක් හා සංඥාවක් ඇත්තා වූ මේ කලේවරේම මේ ශරීරෙහිම ලෝකයක් පනවමින් ගැන ලෝකයේ දැක්කේ ඒ ලෝකයේ දෙය ලෝකයක් පනවන ලෝක සමුදය මේ ලෝකයේ ඇතිවීමේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ ඇතිවීමේ හේතුවක් වේ නම් ඒ හේතුව කෘෂ්ණාවද මෙයම හිරුකොට තේයයි කියන්නේ ලෝක නිරෝධං එතකොට ලෝක නිරෝධයයි කියන මේ ස්කන්ධ පංචකයෙන් නිර්මුක්ත වූ ඒ ස්කන්ධ පංචකයාගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත ඒ නිවනද දැනගිය යුතුව තිබෙන්නේ මේ අනුස්කාරයේ ඒ නිසා මම බලාපොරොත්තුවක් ලෝක නිරෝධංච පඤ්ඤපේ ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදංච ඒ ලෝක නිරෝධේ ගාමී ලෝක නිරෝධේ කියන ඒ නිවනට පැමිණීම පිළිබඳ වූ ප්‍රතිපදාවද මෙහිම පනවදී කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ නිවන් සොයන කෙනෙකු විසින් නිවන් සොයා යන කෙනෙකු ඒ ශරීර කල යුතුව තිබෙන්නේ කොතනින් පටන් දෙනද කියලා බලන්න. නිවන සොයාගත යුතුව තිබෙන්නේ කොතනින්. ඒ ශරීර කරන තැනත්තා බුදුරජාණන් වහන්සේ වදාළට අනර්ග පරිේෂණයයි අරිය පරිේෂණයයි කියන මේ දෙක පිළිබඳව තේරුම් ගත යුතුයි. යහන් වදාළ අනාර්ග පරිේෂණය ඒ කියන්නේ උසස් නොවන සැලීමක්. එහෙම නැත්නම් පහත් සැලීමක්. අරිය පරිේෂණයේ කියන උසස් සැලීමක්. ආර්යයන් විසින් කරන ලබන සැලීමක් ප්‍රතිලේ. මේ දෙක තේරුම් ගන්න ඕනේ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළන පරිදි අත්තනෝ ජාති ධර්මෝ සමානෝ ජාති ධර්මං කියන පරිමේෂා ව්‍යාධි වශයෙන් තමා ජාතිය ස්වභාවකට ඇති කෙනෙකුට පිටිනේ ජාතිය ස්වභාවකට ඇති දේවල් වෙනවා. ජරාව ස්වභාවකට ඇති කෙනෙකුට පිටිනේ ජරාව ස්වභාවකට ඇති දේවල් වෙනවා. ව්‍යාධි ය ස්වභාවකට ඇති කෙනෙකුට පිටිනේ ඒ ව්‍යාධි ස්වභාවකට ඇති දේවල් වෙනවා. මරණයේ ස්වභාවකට ඇති කෙනෙකුට පිටිනේ මරණයේ ස්වභාවකට ඇති දේවල් වෙනවා. තමාම කිලුටුවන ස්වභාවය ඇති කෙනෙකුව සිටින එවන් කිලුටුවන ස්වභාවයන් ඇති දේවල් මුස්වේන ඒ සෙවීම බුදුරජාණන් වහන්සේ වදාළදව අනාර්ය පරිේශණය අමාර්ථ සත්‍ය ලෝක සත්‍යයා හැම ලෝක සත්‍යයකම සාමාන්‍යයෙන් කරන පරිේශණය නම් එයයි අනාර්ය සත්‍යය තමා දෙලොව සිටින් බලාපොරොත්තු වෙනවා පරලොව සත්‍යය මනුලව සම්පත්තියක් පරලොව ස්කන්ධ පංචකයක් එපමණක් නෙවෙයි මෙලොවදීම තව තවත් ඒ ස්කන්ධ පංචකයන් සමාත්තක පිංස පවත්නා බාහිර ස්කන්ධ පංචක ඒ වගේම සමාත්තක පිංස පවත්නා කියා කලකමු ලබන ජීවක ඉඳකලම් ආදී වශයෙන් පවත්නා මේවා දැක්කර ගැනීම අපි නොයේ විදිහට විහිදී යන විහිදී යන ඒ ආකාර වලින් ඒවා රැස් කරගන්න. ඒවාටයි ආශාව. බුදුරජාණන් වහන්සේ අරිය පරිේෂණයේ කියලා දැක්වේ මොකද්ද? මානසික මහත් ඒ ප්‍රත්‍යක්ෂම භූමියේ සිටියේදී සිටියේදී කරන ලද පරිේෂණය නම් එයයි. අත්තරෝ ජාති සම්පූර්ණ සමානෝ යාළුවා කියන මහත් තහන් වහන්සේ කරපු පරිේෂණය දක්වනවා දෙවීමක්. ඉවරාන මහණෙනි මට කලබල හිතුණා. අදහසක් වුණා පහළ වුණා වස්ක. මේ ජාතිය ස්වභාව කොට ඇතිවෙන සිටින්නේ. ජාතියක් නැති ස්වභාවයක් හොයන්නට ඕන. ජරා ස්වභාවය කොට ඇතිවෙන සිටින්නේ. ජරාව නැති ස්වභාවයක් හොයන්නට ඕන. මරණයේ ස්වභාව කොට ඇතිවෙන සිටින්නේ. මරණයක් නැති ස්වභාවය හොයාගන්න ඉතින් විරාමි වශයෙන් මේක පහළ වෙලා තමන් වහන්සේ ඒ අජාති අජරන් අමරන් යෝගක්ඛේ මං විතාන පරියේ සුත්තාවිය ඒ නිවන සෙවති හැටි වහන්සේ දේශනා කළා. එනිසා නිවන් සොයා යන තැනට විසින් නිවන් සොයා යන තැනට විසින් ඒ සෙවීම ආරම්භ කර යුතු තිබෙන්නේ කොතනින්ද කියා සමතකොත් යේ જાතියේ සමාගයේ ස්කන්ධ පංචකයේ පිළිබඳව සලකා හෝ අනාගතයේදී තමන්ට ලැබෙන්නට බලාපොරොත්තු වන තමා පිටින ලබා තමා බලා ලබා ගන්නට බලාපොරොත්තු වන සිනස්සන්ත පන්ති කියන සලකා ගැනීමෙන් පෝරුව මේ වර්තමානයේදී තමා ලබා තිබෙන මේ ස්කන්ධ පංචකය පිළිබඳව සොයාගෙන ඒ දෙවීම කරන්නේ මේ ලෝකයයි සොයා ගන්නට තිබෙන්නේ මේ ලෝකයේ යමෙකු සොයාගත්තේ නම් ඒ සොයාගත් තැනට තමයි මේ ලෝකයෙන් එතර වූ සාන්ත සැපත වූ නිර්වාණය සොයාගත හැකි වන්නේ. අන්න ඒකයි දතේ කාරණය. එදෙන්නේ බුදුජානක වහන්සේ ප්‍රතිපත්තාන සූත්‍රාදී නොඑක් සූත්‍රවල දේශනා කුතිවෙන්නේ මේ ගැරණු දෙවි. මොහොත මොනම ආකාරයෙන් මේ වදාරා පිළිගන්න. ආනාපාන සතියෙන් පටන් ගන්න. ආනාපාන සතියෙන් පටන්ගෙන ඒ කායානුපස්සනාවේ ධර්මානුපස්සනාවේ අවසන් කොට ඇති සතිපට්ඨාන සූත්‍රාන්තිහි වෙන මොනවාද මේ විභාග දක්වන්නේ මේ ඡන්ද පංචකයේ පිළිබඳ වූ තත්වාකාරය ඇතිසැටිය දැනගැනීමේ ක්‍රමයයි දක්වා තිබෙන්නේ ඒ අනුස්ථාරයෙන් නිවන ප්‍රත්‍යවේක්ෂා එතකොට අප බුදුරජාණන් වහන්සේ වදාළ නිවන පිළිබඳව වදාළ විඥානං විශිෂ්ට වූ ඥානයකින් දතේතු නිවන ඉබදී ඇති විඥානයි කීවා සතර මාර්ග ඥානයන් කියන නිවන දතේතු. ඇතින් ඒ දැකගත හැකි බවක් නැහැ ඒ නිසා පිළිපත් කරන්න. ඇතිදීමේ මූල කොට නැතිදීමේ අග කොට ඒ දෙක අතරේ පවස්නා මැද යම් කොනක් හැටියට දක්වන්නට පුළුවන් නම් ඒ එහෙම නැහැ කියන එක. ඒ නිසා නිවන අතීතක් නෙවෙයි, නිවන වර්තමානක් නෙවෙයි, නිවන අනාගතයි. එබැවින් නිවන කාල විමුක්තයි කියලා කියන්නේ. ඒ කාල විමුක්ත වූ බවේ දෙලින්මයි නිර්වාණය ස්කන්ධ සංග්‍රහය ලැබෙනවා කියන්නේ. අනුසංපාතය. ඒත් අතීත නිවන වර්තමාන නිවන අනාගත නිවන කියන දෙකක් නෑ. එබැවින් නිර්වාණය සර්වකාලිකත්වය ඉන්දෙක්. නිවන කොතනද පවතින්නේ කියලා ගත්තොත් එහෙම සම්පූර්ණ නිවන පිටක තනක් එහෙම දක්වන්නට මෙහෙම තිබෙන තැනක් දක්වන්නට බැරි නිසා කොයි තැන සිටින කෙනෙකුට වුවත් ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට හැකි බැරි නිවන හැමතැනම තිබෙනවායි කියවත් වරදක් නිවන මෙතේ ඉඳන් වෙනු පුළුවන් කෙනෙකුට නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට මේ නියම මාර්ගයෙන් සමත් කරනවා ඒවලට ගිහින්පත් ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් බබලව පිටත් ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඒ නිසා ඒ නිවන කිසිදු තැනක අතුවල් තැනක තිබෙනවයි කියා දැක්විය නොහැකත් කොයි තැනක සිටියදී වුවද අපට හැකි බැරි නිවන අමතරව තිබෙනවයි කියලාත් වරවත් ඊළඟට මේ නිවන නිවනෙහි සත්‍යයක් තිබෙනවදයි කියලා කිව්වොත් මේ නැති සත්‍යයක් ඒ නිවනෙහිද ලැබෙන්නට බෑ මේ නැති බව මම මෙහි නැති මමයි කියන කෙනෙක් ඒ නිවන හිත නැහැ. මම මෙතන නැතිකොට එතන කොහෙද වන්නේ? අදුරු සලකා ගන්න මති මාත්‍රයක් පමණක් තිබෙනවා. මති මාත්‍රය. ඒ නිසායි තමයි මේ ගැන හොයන්න තියෙන්නේ. කෙනෙකුට නිවන පිළිබඳව ප්‍රකාශ කරන විට ඒ නිවන කරා සමාජයේ සිට ඇදී නොයන්නේ ඒ නිවනේ මමයි කියන එක නෑනේ කියලා අරගෙනයි ඒ නිවන පිළිබඳව අපේක්ෂාව කෙනෙක් අත්හරිනවා. ඒ මමයි කියන කෙනෙකු වශයෙන් සැලකනු ලබන මේ සංත පංචකයේගේ නැති බවම තමයි නිවනේ තිබෙන මහත් සාන්තිය. ඒක තේරුම් ගන්න. කොහොමද ඒක තේරුම් ගන්නෙ? කොහොමද තේරුම් ගන්නේ? සාපදාන අපේ දෘෂ්ටියෙන් ශරීරය. මේ ශරීරයයි පිටයි කියන දෙකක් තිබෙනවා අපට නාම රූපේ කියන ඒවාට. මේ නාම රූප ධර්ම කුංජයක් වූ මේ මමයි කියා සැලකා ගනු ලබන මේ ස්කන්ධ පංචකය අපට කොයිතරම් දුක් පිණිස පවතින දෙයක්ද කියන එක මේ ගැන සිතා බැලීමෙන් තේරුම් ගන්න පුළුවන්. සමහර විටක කෙනෙකුට ඇතිවන ශාරීරික වේදනා දුක් වේදනා සමහර විට ප්‍රත්‍යක්ෂයි. සමහර විට ඒ අවස්ථාවලදී ඒ ඇතිවන වේදනාවන් මොන තරම් බලවත් වේදනාවද කියන එක තමන්ට දැනෙලා තිබෙන නිසා ප්‍රත්‍යක්ෂයි තමන්ට දැනෙන ඒක දැනෙන වේදනා ඇති අය අපාවලේ කොයි තරම් ඒ ඒ අවස්ථාවලදී ඇති වුණු වේදන දුක් වේදන ඒ වගේම සමහර විටක සමහර තමාට ඇති වුණු ඒ ඇතිවන්නා වූ දුක් වේදනාවන් ඉවස්ථාගත මොහොන අවස්ථාවලදී වෛද්‍යවරයන්ට පවා කියන අවස්ථා තිබෙනවා. අනේ වෙද මහත්මයෝ එහෙම නැත්නම් දුෂ්කර මහත්මයෝ මට මැරෙන්න මොන හරි දෙන්න. එහෙම කියන අවස්ථා තිබෙනවා. ඒ ඔවුන් මැරෙන්න තිබෙන ආසාවෙන් සාමනේ මේ වේදනාවෙන් කරන පීඩාව විපසාගත නොහෙන්න දැන් මේ ඉබන් ප්‍රකාශ වුණ කරන්නේ. අක්ෂාදේ බං වේදනාව උපදින්නේ මේ ඡන්ද පංචකය තිබෙනවා. ස්කන්ධ පංචකය ඉඳලා නිසා. මේ වේදනාව කවුරු හැටියටද කෙනෙක් ගන්නෙ? මේ වේදනාව කවුරු හැටියටද ගන්නෙ? මම හැටියට ගන්නෙ. එහෙම නැත්නම් මගේ වේදනාව හැටියට ගන්නෙ. මම නම් මේක ඒ මගේ නම්. මම කොහේද ඉවතු වේදනාවකට කැමතිවන්නේ? මම කවදාවත් මේ වේදනාවට කැමතිවන්නේ නැහැ. ඉවතු වේදනාවට. මම සර්ව වේදනාවකට කැමති වෙයි මම කියන එක නමුත් ඒක දුක් වේදනාවකට කවදාවත් කැමතිවන්නේ නැහැ. නමුත් මේ දුක් වේදනාව අර සැප වේදනාව මමයි කියලා ගන්නවා වගේම මගේ කියලා ගන්නවා වගේම ඒ දුක් වේදනාවත් මමයි කියන මගේ කියන එකක් මුලික වෙනකක් වන්නට බෑ. අනේ මමයි කියන මගේ කියන වේදනාව ජන උවද සලකා බැලුවොත් කෙනෙකුට තේරෙන්නේ මේ ඡන්ද පංචකය පරිහරණය කිරීමෙන් සමානව විනිවිදට සිදුවන මහ දුක්ඛ ස්කන්ධයේ දෙබඳු. ඒ දුක් වේදනාව ගැන පමණක් තමයි. දෙබඳු දේවල් පමණක් දෙලෙන්නේ. අපට කොයිතරම් බුදුරජාණන් වහන්සේ ඒ දුක් පිළිබඳව දේශනා කරන තැන වදාරන්නේ ජාති. ඒ ජාති දුකේ කියන එක බොහෝ විට අපට තේරෙන්නේ නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාරා අපේ මේ මිනිස්යෙකු හැටියට මිනිසෙකු හැටියට මෞර්තික ප්‍රතිසම්පි ගන්නා තැනට ඒ ප්‍රතිසම්පි ගත්ත මොහොතේ පටන් මෞර්තිකින් නිවන තුරු ලබන දුක කොයිතරම් දුකක්ද කියන එක ඒ සත්‍යය විඳ තැනස්කාට ආපසු හැරි ඒ දුක පිළිබඳව ස්මරණය කරන්නට සිහි කරන්නට පුළුවන් නුවණක් උපදවාගෙන බැලුවොත් විසක නැත්තම් තේින්නේ නැහැ. නැත්තම් තේින්නේ නැහැ. ඒ තරම් දුක ඒ මෞඛතදී ඒ ඒ මෞඛත සිහිනකට සත්‍යය නබල. ඊළඟට මෞඛතෙන් දිහින අවස්ථාවලදී මොනතරම් දුකකටද භාජන වන්නේ කවුද මල් කුසින් දිහිරුවා ඇතිලේම දිනා වෙලා කතා කරලා සැප සම්පත් ගැන ප්‍රකාශ කරන්නේ හැම දිනම දිවන්නේ අඬින්නේද ඊළඟට ඉතින් පිට ඉතින් පිට කිසිවක් කර කියාදක නොහි සමාතම කිසිවක් කර කියා ගන්නට බැහැ සමාගයේ මල මුත්‍රවල නදින නැග සිටින කාලය ගැන සුවද කලක්කොත් සමාජයේ ඇඟට පහන දැක්වා සමාජයේ ශරීරයේ විදින මදුරුවක් ඒව කවුවත් දෙලවා ගන්න සමහර විට සමාජයේ ශරීරයේ යෙමේ තැන්වලට වැටිලා සමහර කන කුමි දෙලවා ගන්න දෙහිම පුළුවන් තමක් තිබෙනවා මේ කුඩා වයසේ මහත් දුක හරියට අපායට වැටලා තියෙන දුකක් වගේ දුකක් කුඩා කලදී ඒක ඒ කුඩා කාලයේ පිළිබඳව ආපසු හැදී බලා ඉන්නට පුළුවන් නුවණක් ඒ විඳ දුක අරමුණු කරන්නට පුළුවන් ශක්තියක් ඇති කරගත්තොත් මිසක නැත්නම් දකින්නට නැහැ. ඒ බුදුරජාණන් වහන්සේව කියන්නේ දේශනාකට වඩාලා ඉතින් ඊළඟට සමාගයේ උපක්‍රමයෙන් සිදු කරගන්නා ශාරීරික දුක් වේදනා සුල්තරම් එහාට මෙහාට දුවා පැන අවස්ථාවලදී අප්පා ගැනීම, දුවා ගැනීම ආදී වශයෙන් ඒ වගේම මෞපියන්ගෙන් පිටිකට යන අවස්ථා පිට ළමින් කෙරෙහි පිටට කරන අවස්ථා ආදී වශයෙන් ඔබ සලකන විට මේ සංඝ පංචකයේ නිසානේ මේ සියලුම දුක් වෙන්නේ. ශාරීරික වශයෙන් දෙදෙත් හැද සමහර විට අපදානයි. මොනවාද බණධාම ආදී කිරුගත් එහෙම ආයත වූද මේ ශාරීරික පීඩා එළඹු කන්දි බොහෝම සිත දුර්වල වෙනවා. බොහෝම ග්ලානික බවට පත් වෙනවා. මා දන්න මා දන්න කොහොම බණධාම වල කටයුතු කරන දින්දහම් කරමින් සිටින විලංගුදල් වලින් වත් කොහොමද කම්න්නේ කෙනෙකු පිළිබඳව මට මේ ඊයේ දැනගන්න ලැබුණා. දැන් ඉන්නේ මහරගම පිළිකාරෝ කුසාලා. මොකද කාරණේ අර ලේඛනිකාවේ කියන දිව්‍යඥාන කියන එක ඇදලා. ඉතින් නා විත්‍ර මහත්මයා ඒ මහත්මයාව බලන්නද කියලා ඇඳුවයි. මොකද මේ අඳන්නේ සිදුවන්නේ. ඇයි අඳන්නේ සිදුවන්නේ? මේ ස්කන්ධ පංචකය නිසා නේද යන්නේ. ඒ ස්කන්ධ පංචකය නිසා වූ හඳුනුණු ජලයේ පඳුරු මහා සාගරවල ජලයට වැඩි. ඒ තරම් කාලයක් අපි මේ දුක් විඳගෙන ඉන්නේ හක්සා. මේ නිර්වාණ සම්පත්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නට කීර්තිය. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ යටි ඒ ස්කන්ධ පංචකයට ආවේනික මහත් වූ දුක්ඛ ස්කන්ධය ගැන කලකා බලන කෙනෙකුටම පමණයි නිවන පිළිබඳව හිතා ගන්නට පුළුවන් විදිහේ පිළිවෙලක්. ඒක එක ශාරීරික වශයෙන් ලැබෙන එක දුක් වේදනාවක් ගැන හිතා හෝ ඒ අප ඒ ඒ තත්ත්වයේ ඒ නිර්වාණීයති සම්පත්තිය කාන්ත බව තේරුම් ගන්න. නිවන හිතෙන්නේ ගුණ සැපයක් කියලා කෙනෙක් කියසෝ ඒකට තමයි උත්තරය. දැන් සැකයි කියන ඒවා ප්‍රධාන වශයෙන් අපිට බෙදත හැකි දෙක. එකක් තමයි මුලින සැක. අනිත් එක සංසිඳීමේ සැකය. නැත්නම් සාන්ත සැක. විඳින සැකේ කියන එක ක්ෂණ භාවනේ. ඒක ක්ෂණ භාවනේ. ක්ෂණ භාවනේ කියන්නේ වා ඇති වෙන දෙයක්. කොයි තරම් සැකද? දැන් අපි කායික වශයෙන් ලබන සුඛයක් මානසික වශයෙන් ලබන සුඛයක් ඒ කායික සුඛය මානසික සුඛය ඇති වෙනවා නැති වෙනවා ඒ තිබෙන වෙලාවේදී ඒක සැපයි ඒක නැති වී යාමම දුක සමහර විටක ඒ ඒ නැතිව යාමම Tamanට බලපින්නට තරම් දුකක් බවට පැමිණෙන්න පුළුවන් දුකක් ගෙන දීමට හේතු වන්නට පුළුවන් තමා විඳ සැපය නැති වෙනවා. ඒ නැතිව යාමම මහ දුකට කාරණයක් වෙනවා. ඒ නිසා ඒ අනිත්‍ය වූ විඳින සැපේදී බුදුරජාණන් වහන්සේ සැප බවක් දක්වන්නේ නැහැ. එබැවින් උන්වහන්සේ බදාන්නේ යම් කිසි වේදිකාන් සම්බන්ධන් දුක්ඛ පදා. යම් කිසි විඳීමේ වේනම් විඳින යම් කිසිවක් වේනම් ඒ විඳින හැම දෙයක්ම දුකයි කියලා කියනවා. ඒකට විඳින හැම දෙයක්ම දුක. එහෙනම් නිවන එහෙම විඳින විඳීමක් නෙවෙයි විඳනයක් නෙවෙයි. නිවන එවන් විඳනයක් නෙවෙයි. ඒ විඳීම ආදී සියල්ලෙන් වෙන්න විනුරුමුක්ත වූ සාන්තිය නිවනේ. ඒ සාන්ත සැපය අප කොහොමද තේරුම් ගන්නෙ? ඒකෙහි ආ විවිධ සැපයේ තිබෙන වෙනස කොහොමද තේරුම් ගන්නෙ? දැන් අපි ගන්න කෙනෙක් බලවත් වූ රෝගයකින් දීලා බල පොතේ නම් එවන් නම් පිළිබඳ සඳහන්. සිටුවරයන් පිළිබඳ සිටු භාර්යාවන් පිළිබඳව ඒක සඳහන් වෙනවා. බලවත් වූ හිස විඩාවෙන් දෙනු අය පිළිබඳ. ඒ බලවත් වූ හිස විඩාවෙන් දෙනු සිටුවරයෙකුට දෙහෙත් කළ ජීවිත වෙනතුමාට සිටු භාර්යාවගේ සිටුවරයාගේ ඒ සිටුවරයාගේ පුත්‍රයාගේ ඒ වගේම ඒ සිටුවරයාගේ හේලිකෙන් කියන මේ හැම දෙනාගෙන් මසුරන් 4000 4000කින් කැඩි ලැබුණු බව අශ්‍ය අසුරතාදී දේවාද කැඩි ලැබුණු බව සඳහන් වන කතා. මේ බං තේරෙනවා. ඒ කුමකටද ලැබුණේ? දෙක විසරුජාවක් සිවතරපු නිසා. දෙක විසරුජාවක් සිවතරපු නිසා ඒ දෙතුමාට දුන්න කෑලි කණුළු සතුටු කණුළු ඒ එක හිත විද්‍යාවක එන් නිදහස් වීම ඊතරම් පරිත්‍යාගයක් කිරීමට තරම් වූ සකසක් සාම්පියක් සමන්ත ලබා දුන්නේ නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාත වූ මහත් වූ රෝග කුඤ්ජයෙන් නිදහස වශයෙන් ලැබෙන ඒ සාන්ත වූ නිර්වාණ සම්පත්තියේ ඇති සාන්ත සැපය කොයි තරම් දැයි කියලා සලකා ගන්නට අපිට පුළුවන් වන්නට ඕන. දැන් එක සත්වයේ එක සත්වයේ වූ ඒ නිර්වාණ සම්පත්තියට නොකන්නේ නම් නිවන සාක්ෂාත් නොකළේ නම් යකත්තිසේ සෝවාන් මාර්ග ඥානයේ උපදවා වෙනකත් සෝවාන් මාර්ග ඥානයේ උත්සන්න කුලවල සලකන්නේ උපදවාගෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරා. ඒ දැනත්තාට නිවනට පැමිණි කෙනෙක්. නිවනට පැමිණි කෙනෙක්. කොහොමද කරුනේ? නිවන අරමුණු කිරීම වශයෙන් ඒ දැනත්තා පැමිණුණා. ඔහු පැමිණි නිවන දක්වන්නේ සෝපාවිශේෂ නිබ්බාන සහතික. ඒ ඒ නිවනට පැමිණීම නිසා සිදුවුණු සාන්තිය ඔහු පිළිබඳව දක්වනවා නම් කොහොමද දැක්විය යුතු වන්නේ? සතර අපායෙහි ඇතිවන්නා වූ යම් තා දුක් විදේනවා මේ සියල්ලගෙන් මේ තනත්තා නිදහස් වුණා. නිදහස් වුණා. බරදාමින් යම්තා මුක්ති වේනම් ඒ දුක් සියල්ලම සම්භවයකට සීමා කළා. සීමා කළා සත්‍යකතු පරිමුක්තිය. එතකොට ඉන් පිටස්තර තිබෙන යම්තා මුක්ති වේනම් ඒ දුක් සියල්ලගෙන් මේ තනත්තා නිදහස් වුණේ කෙසේද? මේ සෝවාන් මාර්ග ඥාණයෙන් නිවනට පැමිණීමේ හේතුවෙන් වෙන ප්‍රත්‍යක්ෂ කළා. ඒ හේතු වෙනුයි ඒ දුක් සියල්ලම නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී කතාවා කියනවා. නිය මතු පිටට වස්තිකක් අරගෙන මහණෙනි මාගේ මේ නිය මතු පිට තිබෙන පස්ද වැඩි මේ පොළවේ තිබෙන පස්ද වැඩි. ස්වාමී ඔබ වහන්සේගේ නිය පිට තිබෙන්නේ ඉතා සල්ප පසකින්. පොළවේ තිබෙන පතන දේශ ස්වාමී බොහෝ සම් අන්න ඒ වගේ මහණෙනි යම් පුද්ගලයෙකු සෝවාන් මාර්ග ඵලයන්ට කැමතිද ඒ තැනට ශේෂවතිගන දුක්ඛස්කන්ධය ශේෂවතිගන මේ පංචස්කන්ධ දුක්ඛස්කන්ධය මගේ නියපොත නියමකට නියමක පිළෙන සම් වැනි ඉතා සල්පදී ඔහුට සංසුනී ගිය දුක්ඛස්කන්ධය මේ මහා පොළොවේ පිළෙන පස් වැනිය කියලා කියනවා එතකොට ඒයින් තේරුම් ගත යුතු වන්නේ කුමක්ද? ඒකනත් සෝවාන් මාර්ගඥානීය ප්‍රත්‍යක්ෂ කරන ලැබේවා සැපත කොයි තරම් ඒකනත්තාට සාන්තිය පිට පවතිනවා. ඔවුනේ කල්ු කොටගෙන විඳින සැපක් නැහැ. විඳින සැපක් නෙවේ. හරියට රෝගයක් බලවත් වූ රෝගයකින් පීඩා විඳින තැනත්තා ඊට වුණා කරන ඖෂධ මේ ප්‍රේක්ෂාගේ පාවිච්චි කිරීමෙන් ඒ රෝගය සංසිඳවාගෙන සිටින අවස්ථාවකදී කෙනෙක් ඇසුවොත් දැන් කොහොමද කියලා හිතනවා කියනවා දැන් හොඳයි අන්නේ දැන් හොඳයි කියන ඒ අවස්ථාව ලැබෙන විට ඔහු අර දුකෙන් නිදහස් වීම නිසා ලැබෙන හොඳ බව විස ඔහු අමුතුවෙන් විඳින සැපේ කියලා දෙයක් අපේක්ෂා කොට නෙවෙයි ඔබ කියන්නේ. මේ වගේ දෙයක් තමයි ඉවනේ පිරෙන සාන්ත සැපයක්. ඉවනේ පිරෙන ඉවන් සාන්ත සැපයක්. දුකෙන් නිදහස් වීම. විසක සැපක් විඳීමක් කියලා නෙවෙයි. දුකෙන් නිදහස් වීම. දැන් ළමයේ පිටා පිටගන්න ළමයේ පිටා. ඒ ළමයා බොහෝ ගංග ළමයි, ගංගකාර ළමයි. මව්පියන් විතරම කරන්නේ ඔහුට පහර දීම. හමුවක් ගහනවා. සමහර විටක වේලලට හම ගැලවිලා එනවා. එහෙමත් ගහන අපතක් ඉන්නවා. ඉතින් ඒ ළමයා විඳින්නේ කොයිතරම් දුකක්. මේ පහර වැඩි නිසා විඳින යම් කිසි කලකදී මේ මෞඛ්‍යයන්ට තේරුම් ගියොත් මේ දරුවාට මෙහෙම කරන්නේ හොඳ නෑ. මෙහෙම කාලලා ඔබ හදන්න පුළුවන් කමක් නෑ. කියලා උන් කලන එක නවත්තනවා. එතකොට මේ ළමයාට සැලීමෙන් සිදුවන දුක ඊට පස්සේ ඇතිවන්නේ නැහැ. මම කියන්නේ සැලීම කරන්නේ නැති නිසා. ඒ නිසා ඔහු ලබන අමුතු සැපක් කියන එකක් තිබෙනවා. විවිධ සැපයක් තියෙනවා. එහෙම දෙයක්. ඔහු තිබෙන්නේ අර දුකෙන් විදුත් බවක්. දුකෙන් විදුත් බවක්. අන්න ඒ වගේ. ඒ දුකෙන් විදීම කෙබඳු ශාන්තියක්ද කියන එක දුක ඇති එකකටයි කියන්නේ. දුක නැති එක්කෙනාට නෙවෙයි. අන්න ඒ දුක ඇති එක්කෙනා දුකේ තරම තේරුම් ගන්නට ඕන. ඒ කොහොමද තේරුම් ගන්නේ? Tamange ප්‍රත්‍යක්ෂ ඥානේ මේ දුකම හරහා උත්සාහ කරනවා. ඒක බලන්න. අන්න එතකොට දුක පේනවා. දුක කොහොමද තේරෙන්නේ? ඒ දුක වූ මේ ස්කන්ධ පංචකය හරහා උත්සාහ දෙමින් මතයෙන් කරන ලබන විදර්ශනා භාවනාවේදී කෙනෙකු නාම රූප ධර්මයන් දෙක් කරගෙන ඒවායේ ඇතිවන නැතිවන ස්වභාවය දැකලා ඒවා උපදවන හේතුන් සත්‍යයන් දැකලා ඒ නාම රූප ධර්මයන්ගේ ඇති අනිත්‍ය බව දුක් බව අනාත්ම බව දැකලා ඒවායේ උදේවය භංගය ආදීනවේ නිබ්බිදාව මුචිතු කම්මිතාව ආදී වශයෙන් දෙන මේ ඥාන විශේෂණ උපදවාගෙන කියාම මේ දැනස්කාර මේ පංචස්කන්ධය කිසිදු කෙනෙකු විසින් නැවත නැවත ලබාගත යුතු ප්‍රාර්ථනා කළ යුතු කිසිවක් මෙහි කලම නැත්තේ කියන අවබෝධය ඒකාන්තයෙන් තැනසාට ලැබෙන. ලැබෙන තැනසාට ඉගෙනීමේ සකවස්තාව වෙනවා. නිවනෙහි ඇති සකවස්තාව ඔහුට දකින්නට ලැබෙනවා. ඒ නිසායි ඔහුගේ සිත නිවන කරා නිම්න කෝණ පබ්බාර වශයෙන් ඒ කාලයේදී පවතින බව දක්වනවා. නිම්න කෝණ පබ්බාර. මේ දිනතු අකාර. මේ භාවනා කොට විදර්ශනා නුවණ දියුණු කරගන්න දැනස්සා ඒ විදර්ශනා නුවණේ එක අවස්ථාවකදී ඒ නුවණ පිළිබඳව වැටීමක් දැසීමක් කියන එකක් ඇති වෙනවා. නුවණ එක පාරටම පැන යන්නේ නැහැ නිවන කළා. ඒ කාලයේ තුලදී දිනුවක් ආපසු ඒවා දිනුවක් ආපසු ඒවා ආදි වශයෙන් පවතී. එහෙම අවස්ථාවක් පවතී. ඒ අවස්ථාව පිළිබඳව දක්වා පිළිනවා. පරිපූර්ණේ විසාකාකයේ පිළිබඳ උපමාවක්. ඕනෑම කුල නැගයනවාද ඒ කාලෙදී ගුවන්නම් ආදී ගමන් කරන්නේ. ඔවුන් ගොඩබිමක් සොයා ගැනීමට බොහෝ විට උපකාර කරගන්නයි කියලා කපුටෙක්. මේ උපකාර කරගන්නේ දැන් ළඟ ගොඩබිමක් ඇtei කියලා හිතා ගතවස්තාවකදී ඔවුන් ඒ ඔවුන් රැගෙන යන කපුටා නිදහස් කරායි. ඒ කපිතා ක්‍රියාමගෙන යනවා. ක්‍රියාමගෙන යන්නේ ගොඩ විමක් දෙකට. ඒ ගිය මේ කපිතාගේ යම් පැත්තකට නම් ඒ පැත්තට නැව පදවාගෙන ගොස් ඔහු ඒ ගොඩ විමට පැමිණෙනවා. එහෙම නැත්නම් මොකද වන්නේ? ඒ කපුටා ගොඩ විමක් නැත්නම් ආපහු වෙනවා කුඹේ. උඹ ගහට ඇවිත් ලගින්. ආපහු වෙනවා. අන්න ඒ වගේ මේ එක අවස්ථාවක් කියනවා විදර්ශනා නුවණ දියුණු වේවි කියන අවස්ථාවේදී තවම නෑ එතනත්තාගේ ඉෂ්ට නිවන කරා ඇදීමේ නිවන අරමුණු කිරීම වශයෙන් මේක දැනුනේ නෑ ඒ නිසා මේ විදර්ශනාවේ මෙන්නීමක් දැකීමක් මෙන්නීමක් දැකීමක් කියන උපන්තක් ඒ එතනත්තාගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට දැනුනේ නැති වුණා මේ ඡන්ද පංචකයාගේ දුක පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබීමේ හේතු වෙනවා හැම තිස්සේම පිට බලදී නැමී පවතින්නේ නිවන පැත්ත. නිවනේ කියන ඒ සාම් කොටල තමා අනුමානයෙන් දැනගත්තී ඒ නිවන පැත්තට බලදී කියන්නේ. ඒක අවස්ථාවකදී තමයි භාවනාව මත්තක ප්‍රාප්ත වූ විට තමන් කවදාවත් ඊට පෙර නොදක්නා ලද ඒ නිර්වාණ ධර්මයාගේ සාන්ත සුඛ සීතල ස්වභාවය ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම එහෙම නැත්නම් ලෝකෝත්තර ඥාණයෙන්ම දැකගත අන්නේ දැකගත හැකි අවස්ථාවේදී තමයි මේ කරන ලද පරිේෂණය පරිේෂණයේ එක මොනකට නැත්නම් එක සීමාවකට ඒ සීමාවට පැමිණීමේ හේතුවෙන් තමයි ඒ තැනත්තා නැවත කවදාවත් අපාය සංසාර දුක්ඛයට මුතමිදෙන සත්‍යයට ඒ වගේම මම මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුසිත් වෙන දේශල වීම සංඝ බේද කර්මයේ කියන ආනන්තරීය පාප කර්ම කිරීම නැති හැකියාව නැති කරගත්ත අපි ඔයාගේ මහ ආනිසංස ලැබෙන අවස්ථාවක ඒ වෙනත් වචනකින් කියනවා නම් සෝවාන් මාර්ග ඥානයේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමේ හේතු වෙන්නේ ඒ සත්‍යය. අන්න ඒ සත්‍යය ඇති කරගත්ත තැනට තමාම තමාව හඳුන්වා දෙන්නට පුළුවන් බව දක්වා තිබෙනවා. කීනදේයෝනි කීන සිරච්ඡාමයෝනි කීන පෙච්චිලයෝ සෝතාපන්නෝ හමස්මී අවිපාකම්. මෙයත් සම්පූර්ණ කරන්නේ. නිරේවුන්ගේ ඉරේ ඉපදීමට යම් හේතුවක් වෙනම් ඒ හේතුව නැති කරගත කෙරේ. සීන ත්‍රිඥාන යෝනි විසංයෝනි ඉපදීමේ යම් ශක්තියක් නිනම් ඒ ශක්තිය නැතිව ගිය කෙනෙක්. සීන දෙත්තිසයෝ කුසත ඒ ආහාර විපාකයට සියදිකක් ලැබෙන මහත් වූ ප්‍රේතාත්ම භාවයක් තිබෙනවා. ඒ ප්‍රේත භවයට පැමිණීමේ යම් ශක්තියක් තිබුණා නම් ඒ ශක්තිය පිටරගත්ත කෙනෙක් මම. සීනතිති. සෝතාපන්නව හමස්මි මම සෝවාන් වූ කෙනෙක් වී අවිනිපාත ධර්මෝ මේ ලැබුණින් යම් තැනක් තියෙනම් ඒ තත්වයෙන් නැවත පහළට වැටීම වශයෙන් අපාය ආදී තැනකට මුතුමිනින්නෙක් නී නියතෝ සම්බෝධි පරායන නියත වශයෙන්ම සම්බෝධියයි කියනු ලබන ඒ අරහත්වයට පැමිණීමෙන් දුක් කෙලවර කිරීම නියත වූ පුද්ගලයෙක් වෙන මේ බව තමා පිළිබඳව ප්‍රකාශ කරන්නට පුළුවන් කියා දක්වන්නේ මේ නිර්වාණ ධර්මයේ පළමු වරට ප්‍රත්‍යක්ෂ කරපු තැනත්තා. අනේ ප්‍රත්‍යක්ෂ කරපු තැනත්තාගේ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙසේද? පතව්‍යායේ කරජේන සංගස්ස ජවදීනවා සබ්බ රූපාදි පච්චේන සෝතාපට්ටි කලං මඨවියායක රජේන ගුරු කුටියට සමි එකම රජ කෙනෙක් වනවාට වඩා චක්‍රවර්ති රජෙකු වෙනවා වඩා සත්‍යස්ත ගමනිනවා දෙවියෙක් උපදිනවාට වඩා මොකද ඒක චක්‍රවර්ති රජ කෙනෙකු විඳින මහා සම්පත්තියට වඩා ලොකු සැපක් නාම ගෝත්‍ර වශයෙන් අප්‍රසිද්ධ වූ දෙවියෙකුද දෙවියෙකු පවා විඳිනවයි කියලා ගන්නවා ඒ කියන්නේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්තියට සසඳා දක්වනවා නම් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ඉතා දියුණු එකක් කියලා දෙන්නම්. දුප්පත් එකක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙලක් අනුගමනය කරන්නට වෙන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සද්දස්ස ගමනේන. සබ්බ ලෝකා විපච්චේන මුළු ලෝකම තමාගේ ආධිපත්‍යයේ පවත්වන්නෝ හැටියට දක්වා තිබෙන්නේ එක සුලකිරීමෙන් දසදහසක් සැකල ආලෝක කරන්නට පුළුවන් වී කියන ඔය මහා ප්‍රඥය. අන්න ඒක ඉබන් මහා ප්‍රඥය වනවාට වඩා සෝතාපට්ටි ඵලං වරන් සෝතාපට්ටි ඵලයේ උතුමි සෝතාපට්ටි මක්තිකාව සෝතාපට්ටි ඵලයේ උතුම්න්නේ ප්‍රත්‍යඥේ කුව සිටිනේ ඒ ජනසුන් යටපත් කරගෙන විස්කම්බන වශයෙන් යටපත් කොට ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානෙන් මුක්‍රී කාලක්‍රියා කොට ධ්‍යාන වලින් ලබන ලද ඒ මහා භ්‍රමාත්ම භාවය ලබාගෙන කල්ප ගණනකට අවශ්‍යයි භ්‍රමණේක සිටින තැනැත්තා වූවා කෙනේ ප්‍රත්‍යඥයෙකු දෙමින් ඒ භ්‍රම සම්පත්තිය ලබා ගැනීමට ඉවහල් වූ ඒ ධ්‍යාන කුසලයේ ශක්තිය නම් කිසි දවසක නැතිව ගිය කල්හි ඒ තැනට ආපහ ඒ කයින් චුත වන්නට සිදුවේ. එහෙම චුත වී මේ නිසක් බවට පැමිණි ඒ තැනට තමා ඊට කලින් જાතියේ ඝටනාත්ම භාවය ලබා ගැනීමට උපයෝගී කරගත්ත ඒ ධ්‍යාන ශක්තිය ඊට පස්සේ උදව් වෙනවයි කියලා එහෙම නියමයක් නැහැ. සමහර විටක මෙහි ආපසු පැමිණ මෙහිදී කරනු ලබන අකුසල ක්‍රියා හේතු කොටගෙන එහෙම නැත්නම් ඊට පෙර ධාතිවලදී කරන ලද අකුසල ක්‍රියාවන් හේතු කොටගෙන පෙරියාතු භාවයෙන් සුතව ඊළඟට ඉරයාදී සතර අපායකට පවා දෙන්නට පුළුවන්. ඒ ශක්තිය ධර්මයේ කුසියක් තිබෙනවා ප්‍රත්‍යජනී නම්. එහෙමනම් කලකන කලකන්නේ ඊට වඩා කොයි තරම් ශක් කෙනෙකුද සෝවාන් පුද්ගලයා. කවදාවත් අපායට යන්නේ නැහැ. අපාතර පිටින සෝවාන් වූ කිසිම කෙනෙකුට ඒ තරත්තා මහා නායක වේවා. එහෙම නැත්නම් මහා රජු වේවා. එහෙම නැත්නම් ජනාධිපතියෙකු වේවා. අගමැති කෙනෙකු වේවා. එයාගේ කවර කාලාන්තරයක් බලමින් ඉන්න කෙනෙකු වුණා. සෝවාන් වූ පුද්ගලයෙක් නම් ඔහු හට කාමත දිය හැකේ සහපතියක් මොහු අපායට නොයන්නේ ඒ කියන්නේ ඒ ශක්තිය අපට අප්‍රහීන වශයෙන් පත් ඒ නිසායි තේරුම් ගත යුත්තේ මේ නිවන කොයිතරම් ආනුභව සම්පන්න ධර්මයක්ද කියන එක. මේ මේ ශක්තිය සෝවාන් පුද්ගලයාට ලැබෙන්නේ කුමක බලයෙන්ද? මේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේ බලයෙන්. නිවන දැකීමේ හේතුවෙන් තමයි මේ තමා තුළ එතෙක් අප්‍රහීන වශයෙන් පැවති සක්කාය දිට්ඨි ඉච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන අවදාවක් නැවත උපදන්නේ නැති ආකාරයෙන් දුරු වී යන්නේ. ඒකට කියන්නේ අනුපාද නිරෝධය. ඒ දුරු වී යන්නේ මේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමේ බලය. එනිසා නිවන මහා අනුග්‍රහ සම්පන්න ධර්මයක් ඒ දතේ. හැබැයි කිය කවදාවත් අටගත් එකක් සම්පූර්ණයි. ඒ අටගත් එකක් නොවන නිසා තමයි එහි නාස්ති භාවයක් නැහැ. ඒ නිසා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමෙන් කෙනෙකු බලාපොරොත්තු වන ඒ විරෝධය කියන එක තේරුම් ගන්නදී මෙලෙස. ඒක කොහොමද තේරුම් ගන්නේ? හැම අටගන්නා ධර්මයකම තිබෙනා නිරෝධයක්. ඒ නිරෝධය දෙන්නේ නිරෝධ සත්‍යය කියන්නේ. තම අතගන්නා ධර්මයකම විරෝධයක් දැන් අපි ගන්න සිතක් ගන්නවා ඒ සිත පවතින නැති ඒකේ සිත පිළිබඳව විරෝධයක් ඒ විරෝධය ඒ සිතේ ක්ෂණික විරෝධයක් ඒ වගේම හටගන්නා රූපයක් තිබෙනවා ඒ රූපය නැති වෙනවා ඒකේ විරෝධයක් එහෙම හටගන්නා හටගන්නා නම් ධර්මයකදීම නැතිවීමක් තිබෙනවා නම් ඒකද නිරෝධයක් ඒක නිරුත්තරීමක් ඒ එවන්දක් නෙවෙයි නිවන කියන්නේ ඒ නිරෝධයේ කියන එකේ කිසිදු ඇති බවක් නැහැ ඒකට තියෙන නාස්ති භාවයක් නැති බවක් එහෙම නැත්නම් අභාව මාත්‍රයි ඒක අභාවයි එවන්දක් නෙවෙයි මේ නිවන කියලා කතා කරන්නේ ඒ නිවනේ එහෙම මේ යම් කිසිවකගේ නැති බවයි කියන ප්‍රඥප්ති මාත්‍රයක් නෙවෙයි නිවනේ නිවන ඒකයි කියන්නේ නිවන ඒකාන්තයෙන් ඇත්තේය. ඇත්තේය. ධනක මුගල්ලා බුදුරජාණන් වහන්සේට දැක්කේ ඇසුර ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවායි වදාරනවායි නිවන ඇත්තේ කියලා. ඒ වගේම ස්වාමීන් ඔබ වහන්සේ මේ නිවනට පැමිණීමේ මාර්ගය දේශනා කරනවායි. එතකොට වත් ස්වාමීන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් අතුරෙන් සමහරෙක් ඒ නිවනට පැමිණෙනවායි සමහරෙක් ඒකට පැමිණෙන්නේ නැත. ඒට හේතු කවරේද ස්වාමීනි? මොකදලා මම ඔබගෙන් අහන්න ප්‍රශ්නයක් මේ කාරණේ පිළිබඳව. හොඳයි ස්වාමීනි අසන්න. ඔබ දන්නවද එදගාන වලට යන්න පාර ගන්නවා ස්වාමීනි. කවරෙක් හෝ ඇවිත් ඔබගෙන් ඇසුවොත් ස්වාමීනි මට එදගාන වලට යන පාර කියලා දෙන්නේ කියලා ඔබට කියා දෙන්නේ නැතිද? ස්වාමී මට කියා දෙන්නේ. මම කියනවා ඔහුට